සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම ශිරසින් වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වූ උන්වහන්සේගේ సంతාණයෙන් අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට ලං වුණා වූ ආර්ය ධර්මයන් අවබෝධ කරගත්තා වූ සුපටිපන්නාදී ගුණයන්ගෙන් සමලංකృత වූ උතුම් වූ මහා සංඝ රත්නයට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට චිත්තක්ෂණ මාත්‍රයකින් හෝ වේවා ගරු කිරීමෙන් වන්දනා කිරීමෙන් උපදින්නා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් ඒ වන්දනාවට සුදුසු වුණා වූ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලයෙන්ුත් මේ පින්වත් හැම දිනාම මේ වෙනකොට සිදු කරගත්තා වූ සියලෝම සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් මේ පින්වතුන් හැම දිනාටම අද මේ කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කොටසේ ධර්ම කොට සිතාමත්ම තේරුම් ගැනීමට හොඳින් තේරුම් ගන්නට සිහිය නුවණ යෝනිසෝ මනසිකාර්ය සතිය සම්පජඤ්ඤේ වැඩේවා කියන ධර්මකාරණයක් පාසා හොඳින් මෙනෙහි කරන්නට ශක්තිය ලැබේවා. ඒ වගේම මේ බණ ඇසීම ධර්මයේ සිටීම මෙනෙහි කිරීම ප්‍රතිපදාවක් උතුම් නිර්ව නිවනට යන්නා වූ මාර්ගයක් වේවා. නිකල සිතකින් ධර්මයේ මෙනෙහි කොට ඒ ධර්මයේ సంతානේ තැම්පත් කරගෙන මානසිකාර්ය පවත්වාගෙන ධර්මයට පවා නොඇලී නොබැඳී නිවෙන සැනසෙන්ට ලැබේවා නිවන් පිණිස ඒකාන්තයේ මේ මාර්ගය ප්‍රතිපදාවක් වේවා අද කියලා දෙන්නා වූ ධර්මය හැම දිනාටම හොඳින් වටහා ගන්නට ලැබේවා තේරේවා කියලා මෛත්‍රියෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරන ගමන්ම අද මේ පින්වතුන්ට මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාණ්ඩයකට අයිති নমස්කාර පාඨයක් අපි ඉදිරිපත් කළා. ඒ নমස්කාර පාඨය මේ ඒ ගාථාව අපි මෛත්‍රියෙන් කියලා දෙනවා. අපේ පින්වතුන් මේවා තියෙනා වූ තේරුමක් දැනගන්න ඒ වගේම තමයි මයික්ස් එහෙම තියෙන ඒවා ඕෆ් කරගන්න නැත්නම් බාධකයක් වෙනවා මේ ශබ්ද ඇහෙන නිසා අහගෙන ඉන්න අයට සහ මෙහෙම අපි ධර්ම දේශනා කරනට ඒක බාධකයක් වුණත් හොඳ නෑ. ගාථා ධර්ම කීපයක් අපි මාතෘකා කළා. ඒක নমස්කාර ගාථා. මේ ගාථාවල තේරුමත් අපි පළමු කොට කියලා දෙන්න ඕනේ. විචිත්ත මති ගම්භීර මනන්තනයි මණ්ඩිතං විචිත්තං කියලා කියන්නේ හරීම විචිත්‍රුයි අලංකාරයි පිවිතුරුයි විචිත්තං අතිගම්භීරං ඊ타මත්ම ගැඹුරුයි විචිත්‍රුයි අතිගම්භීරයි අනන්තනයි මණ්ඩිතං අනන්ත ණය ක්‍රමයකින් සමන්නාගතයි මෙන්න මේ නොයෙක් ණය ක්‍රමයෙන් ඒ කියන්නේ නොයෙක් ක්‍රමවලින් යුක්ත වෙච්ච අතිගාම්භීර වූ විචිත්‍ර වූ ධර්ම කොටාසයක් ලෝතර බුදුරජාණන් වහන්සේ විමල වූ පිරිසුදු වූ ඥාණයෙන් සම්මර්ෂණය කළා. ඒ ධර්ම සම්මර්ෂණයට කියන ඒකට ඒ සම්මර්ෂණයට ගොදුරු වෙච්ච ධර්මයට කියනවා ප ဋ ාණ ධර්ම ධර්මයේ කියලා. ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධිය. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය මෙනෙහි කරන අවස්ථාවේදී සම්මර්ෂණය කරන අවස්ථාවේදී යස්ස දේහා නික්කමින් සුන් වහන්සේගේ ශරීරයෙන් අලංකාර ෂට්වර්ණ රශ්මියක් නිකුත් වුණා. සුභා චබ්බන්න රන්සියු. නීල පීතා රත්ත සේතා මංජිත්ථාච ප්‍රභාසරා නීල පීත ලෝහිත ඕදාත මාංජිෂ්ඨ ප්‍රභාසර කියන සත්වර්ණ ඝන රශ්මී මාලාවක් නිකුත් වුණා. ඒ තරම් ගාම්භීර වූ සූක්ෂම වූ ධර්ම කුට්ටාසයක් මෙනෙහි කරන වෙලාවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ හිත පිහිටවන්න පුළුවන් හොඳම පරාසය තමයි ඒ හට්ඨාන ධර්ම එහෙම නැත්නම් ගාම්භීර වූ ඒ අනන්ත ණය ක්‍රමයේ යුක්ත වෙච්ච ඒ ධර්ම මානසිකාරය. ආන්න ඒ ධර්ම මානසිකාරයේ පැවැත්වුවා වූ ලෝකනාථයන්න් වහන්සේට සුගතයන් වහන්සේට උන්වහන්සේගේ ධර්මයට ඒ වගේම ඒ ධර්මයේ සේවනයේ කලාව සංඝ රත්නයේට තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං මේ තමයි ගාථාව තේරුම මේක බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය වන්දනා කරන ගාථා ධර්මයක් මේ ගාථාව මාතෘ මේ මුලට කියාගෙන මම මේ පින්වතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එක්තරා ධර්ම කාණ්ඩයක් ඒ ධර්ම කාණ්ඩය තරමක් ගැඹීර වෙන්න පුළුවන් නමුත් ඒක දැනගත යුතුයි. මේ ධර්ම කාණ්ඩයේ දැන ගැනීම ක්‍රමානුකූලව සිද්ධ වෙන්න ඕනේ. හදිසියට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම කාණ්ඩය කියලා දෙනකොට එක ධර්ම කොටාසයකට අයිති කරුණු නැවත නැවත අහන්න ඕනේ. නැවත නැවත පොතපතක් තියෙනවා නම් ඒ වගේ කියවන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැතුව මේ අදමම කියලා දෙන්නා වූ ධර්ම කාණ්ඩය එහෙම ලේසියෙන් තේරෙන්නේ නැහැ. නමුත් බය වෙන්නත් හොඳ නැහැ. මහා මුහුදට ගියාම ඒ මහා මුහුදේ අයිනට වෙලා බලාගෙන හිටියාම ඒ මහා මුහුදේ එනවා මේ රළ එනවා වැල්ල පැත්තට වෙරළට එනවා. ඒ රළ වෙරළට එන එක කවදාකවත් එහෙම නවතින්නේ නැහැ. එකක් යනකොට එකක් එනවා. ඒ රළ වල පුලුල් බව වේගය උස බව ඒක හැදෙන තැන විවිධයි ඒ වගේම වෙනස් වෙනවා වෙනස් වෙච්ච තැන් වලින් පටන් ගන්න වෙනස් වෙච්ච උස් පහත් වලින් පටන් පවතින ඒ වගේම වෙරළට ආවත් ඒ වෙරළේ හැම රලක්ම මුහුදෙන් ඇතිවෙන හැම රැලක්ම වැල්ලට ඇවිල්ලා එක තැනක එක ගානට නැවතිලා යන්නේ. එක රැල්ලක් ආවොත් එක ගානකට අනිත් රැල්ල තව ටිකක් ඉහළට යනවා නැත්නම් අඩු වෙනවා. සල කැරකෙන විදිහත් ඒ විදිහයි. සමහර ඒවා කැරකලා යනවා සමහර ඒවා එහෙම නිකාම තුනී වෙලා යනවා ওই විදිහට තමයි තියෙන. ඒක නිසා මේ රළේ රළ ගෙඩි දෙකක් එක සමානවකට ඉන්නේ නැහැ. ඒ වගේම තමයි ශබ්දය. ඒ නිසා මේ රළ පෙරලීම වෙනස් වෙනවා. කවදාකවත් මේක සමාන වෙන්නේ ඒ වගේම රළ රළේ තිබෙනවා අනන්ත ගතියක්. කෙලවරක් නැහැ. නවතින්නේ නැහැ. දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ ਸਰුවච්චතා ඥාණය යම්කිසි ධර්ම මානසිකාරයක පැහිටියා නම් ආන්නේ ධර්ම මානසිකාරය පිළිබඳව කතා කරන්නයි මේ අද මේ අලුත් අවුරුදු 2017 මේ ධර්ම වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පින්වත් කල්යාණ මිත්‍ර මහත්ම මහත්මීන් පිරිසක්ම අපෙන් ඉල්ලා සිටියා මේ වැඩේ අපිට කරලා දුන්නොත් හොඳයි. ඒ තමයි ප ဋ ාණ ධර්ම පිළිබඳව යම්කිසි කරුණ ටිකක් කියලා දීම. එහෙම නැත්නම් ප ဋ ාණ ධර්මයේ ඉගැන්වීම. ඉතින් මේක බාහිර දූර කාර්යයක්. නමුත් අපේ උපරිම උත්සාහය යොදලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ਸਰුවචතා ඥාණයට ගැළපෙච්ච හැප්පෙච්ච ඒවා සාමාන්‍ය කෙනෙකුගේ මේ හිතකින් කියලා දෙනවා කියලා කියන්නේ ඒක මහ විශාල භාරදූර කාර්යයක්. නමුත් මම යන් යන් දේවල් මේ පින්වුතුන්ට මතක් කරනවා විශේෂයෙන්ම දැනගන්න. ඒවා දන්නේ නැතුව මූලික කරුණු කාරණා දන්නේ නැතුව වැඩේට බහින්න බෑ. ඉතින් මේ සමහර අවස්ථාවලදී අපි මේ කරුණු කියන්න ගිහිල්ලත් තැන් තැන්වලදී අඩාල උනේ අලුතෙන් මේකට සම්බන්ධ වෙන්නා පින්වතුන්ගේ දැනුම හදන්න කියලා ආපස්සට ආපස්සට ගියයින් පස්සේ ඉතින් අලුතෙන් අලුතෙන් අය එනකොට ඒ අයගේ අලුත් අලුත් අයට නැවත නැවත පිහිට වෙන්න ගියයින් පස්සේ අර දැනුම තියෙන තියෙන වැඩෙන අයට ඒක රිපිටේෂන් එකක් වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙමුත් වැලකී සිටින්න ඕනේ. අපේ මේ දහම් කොටස් අසාගන්ට දැනගන්ට කැමැති පින්වුතුන් පසු ගිය දේවල් හොඳට නැවත නැවත අහලා ඒ වාගේ මේවා පරිශීලනය කරලා ඒ වගේ කරුණු දැනගෙන මේ පසු දේශනා කරන ඒ කොටස් අහගන්නයි කියලා අපි මෛත්‍රියෙන් මතක් කරනවා. මේ ප ဋ ාණ කියන වචනය මේ ප ဋ ාණ කියන වචනය ධර්ම කොටසේ ඉතින් බොහොම ගැඹීර මේ වචනයක්. ප ဋ ාණ යන වචනේ හොඳට තේරුම් ගන්නට. මේ අවුරුද්දේ අපි ලැබෙන ලැබෙන සෑම අවස්ථාවකදී මේ කොටස් කියනවා වෙන ධර්ම කොටස් සමහර වෙලාවට අතපත ගන්න නැති වෙන්නත් පුළුවන්. අපේ පින්වතුන් අපේ අලුතින් සහභාගී වෙන්නව පින්වතුනුත් මේක මේ සිහියේ තබාගෙන මේකට එකතු වෙන්න වචනයක් ප්‍රකාශ කරනවා ඒ වචනේ අපි කියලා දෙනවා ප ဋ ාණ කියලා. මේක පාලි වචනයක්. පාලි භාෂාවෙන් තිබෙනා මේ ප ဋ ාණ කියන වචනයට මේ තේරුම් කීපයක් සලසලා දීලා තිබෙනවා ඇති වෙනවා. අපි ඉස්සර වෙලාම ඒක තේරුම් ගනිමු. ප ဋ ාණ කියන වචනයේ එක තේරුමක් තිබෙනවා නොඑක ප්‍රත්‍යයන් එකතු වෙලා හැදෙනවා කියන එක. නොඑක් ප්‍රත්‍යයන් ඒ හේතු වෙන කරුණු උපකාරක කරුණු එකතු වෙලා හැදෙනවා කියන එක. ඔන්න ඒක අර්ථයක්. ඊළඟට තව එකට අපිට ලබා ගන්න පුළුවන් එක තේරුමක් තිබෙනවා. ඔය කුසල අකුසල ආදී ධර්ම තිබෙනවානේ. ඒ කුසල අකුසල ධර්මයන් මේ හේතු වශයෙන් ප්‍රත්‍ය වශයෙන් කොටස් වශයෙන් මේ විපාක වශයෙන් බෙදලා බෙදලා දක්වන විදියට ඒකටත් කියනවා ප ဋ ාණ ක්‍රමය කියලා. අනිත් එක කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ਸਰුවචතා ඥානය. ඒක මහා විශාල පිරිසුදු වෙච්ච පුතුල අති ගම්භීර ඥානයක්. ඒ ਸਰුවචතා ඥානයට ගැළපෙන්න කැමැති විදිහට උන්වහන්සේට ඒ ਸਰුවචතා ඥානයට හසුරුවන්ට අරමුණු කරන්ට එයක් හොඳට දැනෙන්න ਸਰුවචතා ඥානයට හොඳට හසුරුවන්න පුළුවන් ධර්ම පරාසයක් තියෙනවා ඒක තමයි ප ဋ ාණය. ඒකාර්ථය. සමහර වෙලාවට තියෙනවා මෙහෙම එකක් ප්‍රධාන ධර්මයේ කියන එකටත් කියනවා ප ဋ ාණය කියලා. හැබැයි මෙතෙන්ට ගැලපෙන්නේ ප ဋ ාණය කියන එකේ නොඑක් අර්ථ එහෙම නැත්නම් නොඑක් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හැදෙන්නා වූ ධර්මයේ කියන එක ගොඩාක් ළඟින් යනවා. ඒක නිසා අපින් අපි මෙහෙම ඇහුවොත් එහෙම කෙනෙක් කියනවා ප ဋ ාණය කියන්නේ මොකද්ද? එතකොට අපි දැනගෙන තියෙනවා ප ဋ ාණය කියන එකේ තේරුම නොඑක් ප්‍රත්‍යයන් ඇති වෙලා හැදෙනවා කියන එකයි ප ဋ ාණය කියලා කියන්නේ. එහෙමනම් ප ဋ ාණය කියන එක දැනගන්නකොට ඒ හේතු මොනවද? ළඟ හේතු මොනවද? දුර හේතු මොනවද? ආන්න ඒව ටික එකතු වුණායින් ඒව ටික කියන්න ඒ වගේම ඔක්කොම බැරි වුණත් ඒ ටික දැනගන්න හිතාගන්න විස්තර කරගන්න ටිකක් හරි කියන්න පුළුවන්කම තියෙන්න මේ කතාව කියනකොට මේ පින්වතුන්ට මේ මහා අමෝතු දෙයක් හැඟෙන්න පුළුවන්. දැන් මේ එක වචනයයි මම මේ පින්වතුන්ට කියලා දෙන්නේ. ඒ තමයි ප ဋ ාණ කියන වචනය. නොයේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ඇති වෙන බව කියන එකනේ. ඉතින් අපි ඕක කාට හරි කිව්වොත් එහෙම කොහොමද කියන්නේ නොයි හේතු හට ගන්නවා කියලා. නොයි හේතුන්ගෙන් හට ගන්නා වූ දේ කියලා අපි කොහොමද කියන්නේ? මෙහෙම හිතන්න බලන්න. ඒ තමයි බත් හැදෙන්නේ මොනවාගෙන්ද? බත් හැදෙන්නේ හාල් වලින්නේ. එතකොට බත් හැදීමට හාල් හේතු වෙනවනේ. හිතලා බලන්න බත් හැදෙන්න හාල් විතරක් හේතු වෙනවාද? ඒ ඇද්ද? নানা ප්‍රකාර හේතුන්ගෙන් යමක් හැදෙනවා කියන එක තේරුම් ගන්නටයි මේ කියන්නේ. බත් හැදෙන්නේ හාල් වලින් විතරද? බත් හැදින්නේ හාල් වලින් විතරක් නෙවෙයි. බත් හැදෙන්න හාල් අවශ්‍යයි. බත් හැදෙන්න වතුර අවශ්‍යයි. බත් හැදෙන්න හලියක් අවශ්‍යයි. බත් හැදෙන්න ගින්දර අවශ්‍යයි. ඒ වගේම බත් හැදෙන්න හැන්දක් අවශ්‍යයි. බතක් හැදෙන්න බත උයන එක්කෙනෙක් අවශ්‍යයි. ඒ වගේම බත් හැදෙන්න දර අවශ්‍යයි. ඒ වගේම බත් හැදෙන්න ගල් වලින් හරිය හදාගත්ත ලිපක් අවශ්‍යයි. ඒ වගේම දැන් මේ බලන්ට බත් හැදෙන්න අවශ්‍ය කරන්නා වූ ටික. එතනම තියෙනවනේ මහා ගොඩක්. ලිපක් අවශ්‍යයි, ගින්දර අවශ්‍යයි, දර අවශ්‍යයි, වතුර අවශ්‍යයි, හලියක් අවශ්‍යයි, වහන් දෙකක් අවශ්‍යයි, උයන් දෙකක් අවශ්‍යයි, උයන්ට කෙනෙක් අවශ්‍යයි, මේ බත හැදෙන තැන ළඟම ළඟ තිබෙන්නා වූ දේ. ළඟම ළඟ බත් හැදෙන තැන ළඟ තිබෙන උපකාරක ධර්ම. ඔය ධර්මවල උපකාර නැතුව නිකම් බත් හැදෙන්නේ නැහැ. හැබැයි බත් හැදෙන්න මේ සමූහයෙන් ගත්තම බලන්න හාල් අවශ්‍යයි කිව්වා හලියක් අවශ්‍යයි කිව්වා ගින්දර අවශ්‍යයි කිව්වා ලිපක් අවශ්‍යයි කිව්වා දර අවශ්‍යයි කිව්වා උයන කෙනෙක් අවශ්‍යයි කිව්වා වතුර අවශ්‍යයි ඔය කියපු ටිකෙන් අපිට ප්‍රධාන වශයෙන් මේනවා හාල් එක ප්‍රධාන එකක් අනිත්‍ය උපකාරක ධර්ම දැන් මේ උපකාරක ධර්ම ටික නැතුව හාල් තිබුණ පමණින් බතක් හැදෙන්නේ නැහැ ආන්න ඒක නිසා කියනවා නොඑක් ප්‍රත්‍ය ධර්මයන් නිසා යමක් හටගන්නවා. ඒ යමක් හටගන්න දේ කියලා දෙන පාඩමට ඒ ඒ කියලා දෙන ඒ යමක් හටගන්නකොට ඇති වෙනකොට නොඑක් අර්ථයන්ගෙන් මතුවෙන බව සලකන හිතන මෙනෙහි කරන එකට කියනවා ප ဋ ාණේ සම්මර්ෂණය කරනවායි කියලා. බුදුරජාණන් වහන්සේට ඔය යම් කිසි දෙයක් ඇති වෙනකොට ඒකේ නොයෙක් බාහිර තිබෙන හේතු ළඟ හේතු ළඟ ප්‍රධාන හේතු ඒ වාගේම දුර හේතු ඒවා සලකන්ට හිතාගන්ට මෙනෙහි කරගන්න පුළුවන් ඒ තරම් විෂද නුවණක් තියෙනවා අපි තව ටිකක් මේකට ගියාම දැන් මේ ටික බත හැදෙන තැන ළඟ හේතු ටික අපි තව ටිකක් පිටිපස්සට ගියාම මෙහෙම තියෙනවා මේ හාල් හැදෙන්නේ මොකෙන්ද? හාල් හැදෙන්නේ වී වලින්. එතකොට හාල් හැදෙන්න වී වී කොහොමද එතකොට හාල් හැදෙන්නේ වී වලින්? ඒ වී නිකම් හාල් වෙන්නේ නැහැ. හාල් කොටන්න කෙනෙක් ඕනේ. කොලන්න කෙනෙක් ඕනේ. හාල් හදන්න මිනිසුන්ගේ ශ්‍රමය අවශ්‍යයි. හාල් හැදෙන්න කුල්ලක් අවශ්‍යයි. ඒ වගේම මූල් ගහක් අවශ්‍යයි. වංගෙඩියක් අවශ්‍යයි. දැන් බලන්න හාල් හැදෙන්න අවශ්‍ය කරන දේවල් කොච්චර තියෙනවද? එතන වී වලින් හාල් එන්න වංගෙඩියක්, මෝල් ගහක්, ඒ වගේම පොළන කෙනෙක් ඊළඟට වී කොටනවා කියලා කියනවා. ඊළඟට ඒවා මේ ඒවා හදන්න කුල්ලක්, භාජනයක් අවශ්‍යයි වී දාන්න, මේ හාල් දාන්න ඔය ටික ඔක්කොම අවශ්‍යයි. ඒ ඔක්කොම උපකාරක ධර්ම. ඔතනින් නවතිනවද? නැහැ. යන්න තව පිටිපස්සට. ගියයින් පස්සේ වී කොහෙන්ද එන්නේ? වීගේ හැදෙන්නේ ගොයන් ගහේ. එතකොට වී හැදෙන්න නම් ගොයන් ගහේ කරලක් තියෙන්න ඕන, නටුවක් තියෙන්න ඕන, ගොයන් ප්‍රලයක් තියෙන්න ඕන, හැදෙන්න ඕන, ගොයන් ගහ හැදෙන්න නම් වතුර තියෙන්න ඕන, කුඹරක් තියෙන්න ඕන, නියරවල් තියෙන්න ඕන, ගොවියෙක් ඉන්න ඕන, හුළඟ තියෙන්න ඕන, අවුව තියෙන්න ඕන. ඊළඟට බීජ වර්ග තියෙන්න ඕන මේ රකින්න කෙනෙක් ඉන්න ඕන මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ වී හැදුනේ ඒ වී තමයි අර කීප දෙනෙකුගේ එක්කාසුව හින්දා වීවා වී හාල් බවටපත් උනේ හාල් ටික තමයි තවත් කීප දෙනෙකුගේ එක්කාසුව උපකාරක ධර්මයන්ගේ එක්කාසුව සංකරණය නිසා බත් බවටපත් උනේ බත් එකක් ගන්නකොට බත් පිඟානේ ළඟ වශයෙන් දුර වශයෙන් ගොඩාක් හේතු ගොඩාක් උපකාරක ධර්ම තිබෙනවා. අන්න ඒ මෙච්චර ප්‍රමාණයක උපකාරක ධර්ම රාශියකින් හේතු ධර්ම රාශියකින් මෙන්න මේ දේ හැදුනා මේ උපකාරක ධර්ම සියල්ලම එකින් එකට වෙනස්ව තමයි මේකට උපකාර උනේ කියන එක පිළිබඳව දකින්න පුළුවන් නුවණක් බුදුරජාණන් වහන්සේට තියෙනවා අන්න ඒ නුවණින් තමයි බුදුරජාණන් වහන්සේ මේ නොයේ හේතුන්ගෙන් හැදෙන බව දැනගත්තේ අන්න ඒකට කියනවා මොකද්ද ප ဋ ාණ පාලි භාෂාවේ තිබෙනවා මේ ඨාන කියලා වචනයක්. ඔක ඔය ඨාන කියන වචනය මේ සමහර කෙනෙක් අර්ථකථනය කරන්නට බලනවා මේ ස්ථානය කියලා. ඒ අර්ථයක් සමහර තැන්වල සැලකුවාට මේ ස්ථාන කියන වචනේ ගොඩාක් කතා වෙනවා මේ පටිසම්භිදාවේ. මේකත් අපේ පින්වතුන් දැනගන්න. ස්ථාන කියන එකේ පුරුතල වචන මේ ඒ කියන්නේ බොහොම ප්‍රසිද්ධ කාරණේ තමයි එහෙම නැත්නම් බහුලව අර්ථකත් ගන්නන කාරණේ තමයි කාරණේ කියන එක. ඨාන කියන එකේ කාරණය ඒ වගේම රීසන් එක හේතුව මෙන්න මේක තියෙන මේ ඨාන කියන වචන. එතකොට පර්ඨාන කියලා කිව්වන් පස්සේ ප කියන එකකින් කියනවා විශේෂ කාරණා. එහෙම නැත්නම් බහු කාරණා කියලා. මේක මම මේ අද සරලව තමයි කියලා කියන්නේ හසුරුවන්නේ. ථාන කියන වචනේ තේරුම කාරණය, හේතුව. එහෙම නැත්නම් රීසන් එක. දැන් මේ ථාන කියන වචනයට පයන්න එකතු කරාන් පස්සේ වෙන්නේ පර්ටාන කියලා. පර්ටාන. ඒ කියන්නේ නොඑක් කාරණා නිසා කියන එක. හැබැයි අපිට පර්ටාන කියලා කියන්න බෑ. ඒ නීතියක් තියෙනවා ව්‍යාකරණ නීතියක්. එහෙම තාන කියන අකුරට මේ පදේට මුලින් පයන්නක් යෙදූ කල ඒ තයන්න දෙකක් කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. ඒ නීතියට යටත්ව තමයි ඔය පඨාන කියන එක ප ဋ ාණ වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ ඒකේ තේරුම බහු කාරණා නිසා ඇති වෙනවා. නොයෙක් කාරණා නිසා ඇති වෙනවා. নানা ප්‍රකාර කාරණා නිසා හැදෙනවා, ඇති වෙනවා, ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ওই විදිහට තේරුම් ගන්න ඕනන්නේ. දැන් මම මේ කියාපු වචන ෆේලිය හින්දා මේ පින්වත් මම විශ්වාස කරනවා මේක තීරණයට කියලා. අපි බලමු තව ටිකක් ඉදිරියට ගිහිල්ලා. මේ ප ဋ ාණේ කියන නොයේ හේතු කාරණා නිසා ඇතිවෙන දේවල් ඒ වගේම නොයෙක් යමක් ඇතිවෙන්න ඉදිරිපත් වෙන නොයෙක් හේතු කාරණා කියලා දෙන්නා වූ බණ පොතක් තියෙනවා. ඒ පොතට කියනවා ප්‍රකරණයක් කියලා. ප්‍රකරණය පොත විස්තර කතනේ. ඒ පොත නොඑක් කාරණාවන් ගැන සිද්ධ වෙන සිද්ධීන් ගැන විස්තරයක් කරන නිසාවෙන් ඒකට කියනවා ප ဋ ාණ ප්‍රකරණ කියලා. ඒකේ තියෙන්නේ ඔය බහුල කාරණා සිදුවෙන හැටි. දැන් ඕක අපි දැන් අපි හිතමු තේරුම් ගත්තයි කියලා දැන් මේ ප ဋ ාණේ තිබෙනවා කරුණු ටිකක් දැනගන්න. ඒකේ තියෙනවා ප්‍රත්‍ය ධර්ම 24ක්. ප්‍රත්‍ය ධර්ම 24ක් තියෙනවා. ඒ ප්‍රත්‍ය ධර්ම 24 කියන එකද කියන එකෙන් අපේ මේ අලුතෙන් රැඳී සිටින අලුතෙන් ඇවිල්ලා ඉන්න පින්වතුන්ට පරණ මේ දහම් වැඩසටහනේ රැඳී ගැලී සිටින පින්වතුන්ටත් ලේසියම තේරෙන කොටසකුත් තියෙනවා අමාරු එක්කුත් තියෙනවා කියන්නේ. ඒ තමයි ලේසිම එක තමයි 24 කියන එක. ප්‍රත්‍ය 24 කියන්නේ සූවිසි ප්‍රත්‍ය කියලා කියනවනේ. ඒකේ සූවිසි කියන එක ලේසියි. ඉතින් හිතා ගන්න පුළුවන් 24ක් නේ. ඒක ගාණක් නේ. අමාරු එක තමයි පච්චය කියන එක. පච්චය කියන එක කියන්නේ උපකාරක ධර්මයේ. යමක් ඇතිවෙන්න උපකාර වෙන්නා වූ දෙයට කියන උපකාරක ධර්ම. ඒ වගේ උපකාරක ධර්ම මේ දේශනා කළ දේශනාවේ තිබෙනවා 24ක්. 24ක් තියෙනවා. ඒ 24 ගැන කියනවා හේතු වශයෙන් උපකාර වන ධර්මයේ හේතුප්‍රත්‍යය. ආරම්මන වශයෙන් උපකාර වන ධර්මය ආරම්මන ප්‍රත්‍යය. ඊළඟට හේතු වශයෙන් උපකාර වෙනවා ආරම්මන වශයෙන් උපකාර වෙනවා අධිපති වශයෙන් උපකාර වෙනවා. ඊළඟට අනන්ත වශයෙන් උපකාර වන ධර්මයක් තියෙනවා. ওই විදිහට තියෙනවා සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්ස උපනිස්මේ උපනිස්සේ පුරේජාත පච්චාජාත ආසේවන කම්ම විපාක ආහාර ඉන්ද්‍රිය ධාන ඔය වශයෙන් 24ක් තියෙනවා. ඒ 24ම මේ උපකාරක ධර්ම යමක් ඇති වෙනත් අපි ඒ ගැන කතා කරමු ඉස්සරහදී. දැන් තව කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය ධර්ම 24ක් විතරද මේකෙන් තෝරගත්තේ හඳුනාගත්තේ මෙච්චර අනන්ත ණය සමන්නාගත සමන්තපත්ඨානෙන්. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්ට මිනිස්සුගේ හිතට සාමාන්‍ය කෙනෙකුගේ හිතට දැනෙන්න දැනගන්න පුළුවන් කොටසක් විතරයි මේකේ කියලා තියෙන්නේ. ඔය ප ဋ ාණේ අනන්ත සාගරයේ ප ဋ ාණ සාගරයේ ඔක්කොම දේශලා නැහැ. අභිධර්මයේ තියෙන්නේ බොහොම ටිකයි දේශනා කරලා තියෙන්නේ. ඒකත් මාත්‍රුකා වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙසුවා සරියුත් ස්වාමින් වහන්සේ විස්තර කතනේ කරා. ඒක ඒ ස්වාමින් වහන්සේටම බාර දුන්නේ ඒ ස්වාමින් වහන්සේ ඒ වැඩේ කරයි කියලා පාරමී ධර්ම ශක්තියක් හොඳ ප්‍රඥාවක් උන්වහන්සේට තියෙන නිසා. බුදුරජාණන් වහන්සේක ඒ උන්වහන්සේට පැවරුවා. තවත් කාරණයක් මේ වෙලාවේදී මතක් කරගන්න ශීපත් කරගන්න දවසක් බුදුරජාණන් වහන්සේ මේ ඇක්ටීරියා වනයේක වැඩ ඉන්නවා. ඇක්ටීරියා වනයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ උපමා කීපයකින් උන්වහන්සේගේ අවබෝධිත ධර්මයේ සහ දසූ ධර්මයේ පිළිබඳව මෙහෙම කියනවා. ඇක්ටීරියා කොළ ටිකක් අරගෙන අතට අරගෙන උන්වහන්සේ පෙන්නනවා මාන්නේ මේ මගේ අතේ තිබෙනා වූ ඇක්ටීරියා කොළද වැඩි නැත්තම් මේ වනේ ගස්වල මේ වැටලා තියෙනේවද වැඩි කියලා. උත්තරේ හරි සරලයිනේ. මේ භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ අතේ තිබෙන්නා වූ ඒ කොළ ටික ඇටේරියා කොළ හරි ටිකයි. මේ වනාන්තරයේ තිබෙන්නා වූ ගස්වල සා පොළවේ ඇටලා තිබෙන කොළ මහා විශාල කොටක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන් ඒ වගේ තමයි මේ අවබෝධ කරගත්ත ධර්මයේ සහ දසූ ධර්මයේ උන්වහන්සේ තවත් වෙලාවක මේ නියපත් නියත පස් ටිකක් ගන්නවා අරගෙනත් කියනවා ඒ පස් ටිකේ ඇඟිල්ලේ තිබෙනා වූ පස් ටික ද වැඩි පොළවේ තියෙන පස්ද පොළවේ තියෙන පස් වැඩි කියලා කියනවා භික්ෂුන් වහන්සේලා. ඔය උපමා දෙකෙන්ම උන්වහන්සේ සඳහන් කරන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය හරියට ඇත්තේරියා වනේ තිබෙන්නා වූ කොළ වගේ සහ ඒ වගේම පොළවේ තිබෙනා පස් වගේ මහ විශාල ප්‍රමාණයක් අවබෝධ කරගත්තා. නමුත් දේශනා කරපු ධර්මයේ අතේ තිබෙනා ඇක්ටීරියා පොල් ටික වගේ අර අතට ගත්තා වූ පස් ටික වගේ පොඩ්ඩක්. ඉතින් මේ අනන්ත ණය සාගරයේ අනන්ත ණය සාගරයක් තියෙන මේ ධර්ම කොටාසය කොට්ඨාසය දේශනා කිරීමේදීත් මනුස්ස හිතට මේ සාමාන්‍ය මිනිස් හිතට ගැළපෙන ධර්ම පරාසයක් පමණක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විස්තර කරලා තිබෙනවා අනන්ත ණය සමන්නාගත සමන්තපත්ඨානයේ ඒ තරම් විශාල ධර්ම න්‍යාය රාශියකට මේ ගිලල යන්න තරම් නුවණක් සාමාන්‍ය කෙනෙකුට නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේට තියෙනවා. උන්වහන්සේ ඒ ධර්මයේ උන්වහන්සේගේ ਸਰුවචතා ඥානෙ මේ උන්වහන්සේ බැහැලා මෙනෙහි කරනවා සම්මර්ෂණය කරනවා. තවත් මේ කතාවක් මට කියන්න ඕන මේ ඒ තමයි දැන් පාඨාණය කියන වචනේ මම කියලා දුන්නා හේතුව ඒක මේ පින්වුතුන් දැනගන්න ඕන දැනගෙන තිබුණොත් විතරයි මට ප්‍රයෝජනවත් වෙන්නේ අනිත් එක කියන්නේ. සත්‍ය කියලා කියන වචනේ කිව්වා පත්‍ය කියලා කියන්නේ උපකාරක ධර්මයේ කියන එකයි. මේ තව එකක් තියෙනවා පින්වත්නි මෙන්න මෙහෙම. මගෙන් අහනවා සමහර අය ටෙලිෆෝන් කරලත් අහනවා හම්බ වුණාමත් අහනවා ස්වාමින් වහන්සේ සර්මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තේරුම් ගන්නට අභිධර්මයේ දැනගන්නම ඕනෑද කියලා. එහෙම කියනවා. අහනවා ප්‍රශ්න. ඉතින් මේ විස්තර අභිධර්මය එහෙම දැනගන්න අනිවාර්යද? ඉතින් මම ඒකට දෙන උත්තරේ තමයි දැන් ඕක අනිවාර්යයි කියලා කියපු ගමන් තව සූත්‍ර එහෙම අහපු අහලා නිවන් දැකපු අය ඉන්නවනේ. ඒ අයට මොකද කියන්නේ? මේක අනිවාර්යම නැහැ. හැබැයි අභිධර්මය දැනගන්නේ නැතුව කවුරුවත් නිවන් දකින්නෙත් නැහැ. ඔය දකින්න හැම දෙයක්ම අභිධර්මයක් තමයි. අපි අවබෝධ කරගන්නට දැන් අභිධර්මයේ කියනා වූ කොටසෙන් විස්තර වෙන්නේ සිත පිළිබඳව කියවෙනවා චෛතසික ධර්ම පිළිබඳව කියවෙනවා රූප ධර්ම පිළිබඳව කියවෙනවා, නිර්වාණ ධාතුව පිළිබඳව කියවෙනවා. ඔය තමයි ඔය අභිධර්මයට අයිති කොටස. ඒ විස්තරයක් කරන එක තමයි මේ පත්හානි. දැන් මේ සිත, චෛතසික ධර්ම, රූප ධර්ම, නිර්වාණ ධර්ම. දැන් අභිධර්ම කෙනෙක් ඇහුවොත් එහෙම අභිධර්මය නිවන් අවබෝධ කරගන්නට අභිධර්ම ඉගෙන ගැනීම නිවන් අවබෝධ කරගන්නට ඕනෑමද කියලා ඇහුවොත් එහෙම. අභිධර්මයේ කියලා කියන්නේ මොකද්ද? හිත, චෛතසික ධර්ම, රූප නිර්වාණ. ඉතින් ওই ටික දන්නේ නැතුව නිවන් දකින්න බෑනේ. ඉතින් එක විදිහකට තියෙනවා අභිධර්මයේ කියලා උගන්වන කොටස සමහර අය අඩුවෙන් දැනගන්නවා සමහර අය වැඩියෙන් දැනගන්නවා. හැබැයි කිසිම කෙනෙක් ඔය හිත හඳුනාගන්නේ නැතුව හිතේ තියෙන ධර්ම ස්වභාවය හඳුනාගන්න නැතුව තේරුම් ගන්නේ නැතුව චෛතසික ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව වේදනාවේ හැටි හඳුනාගන්නේ නැතුව රූප ධර්ම කායික වශයෙන් හඳුනාගන්නේ නැතුව ඒ වගේම නිර්වාණ ධාතුව හඳුනාගන්නේ නැතුව නිවන් දකින්නේ නැහැ. ඒක එකක්. එතකොට එක විදිහකට තියෙනවා මේක ඩීටේල් වශයෙන් දැනගන්න අවශ්‍ය නැහැ. හැබැයි එක එක්කෙනාගේ මට්ටමට අනුව කොටස් දැනගන්න ඕනේ. හැබැයි ඒ ගැඹීර ධර්මයේ දන්නේ නැතුව නම් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ඒක නිසා හොඳට මේ ඒ ධර්ම වල තියෙන ලක්ෂණ හඳුනා ගන්න ඕනේ. ඊළඟට තව එකක් තිබෙනවා සමහර අයට මේ හිතේ මතක නැති වෙන ගතිය තියෙනවා. ඒක නිසා බයයි. මට මේවා මතක නැති වෙයි කියලා. හැබැයි මතක තියාගන්න පුළුවන්කම තියෙන අවංකවම එතෙන්ට හිතින් ස්පර්ශ වෙලා ඒ ධර්ම කාණ්ඩයේ කොටස දැන හඳුනාගත්තොත් පමණයි. එතකොට ආමුතුවෙන් මතක තියාගන්න ඕනේ කියලා උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ටිකත් මේ පින්වතුන් දැනගන්න අනිත් එක තමයි මෙන්න මේ කාරණේ විශේෂයි. සමහර කෙනෙකුට චෛත්‍යයක් ළඟට ගිහිල්ලා බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ගොඩාක් මල් කඩලා වටේට තියලා ඒ බෝධින් වහන්සේ දිහා චෛත්‍ය දිහා බලා හිටියම හරි සතුටක් දැනෙනවා. ඒ අය ඒකෙන් ආගමික සන්තෝෂයක් ආධ්‍යාත්මික වශයෙන් සන්තෝෂයක් කුසල සන්තෝෂයක් පුණ්‍ය සන්තෝෂයක් විඳිනවා. සමහර කෙනෙකුට කොච්චර මල් තිබ්බත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කියන්නේ සන්තෝෂයක් නැතුව නෙවෙයි ඒ තරම් මහ ගැඹීර සන්තෝෂයක් ඇති වෙන්නේ නැහැ. ඒ අයට තියෙන්න ඕනේ කාට හරි උදව්වක් උපකාරයක් කරලා අර මල් කඩලා තැම්පත් කරලා ඒක දිහා බලාගෙන සතුට වෙනවාට වඩා කෙනෙකුට උදව්වක් උපකාරයක් වතුර කූපයක් දීලා සතුට වෙන ගතිය සමහරුන්ට තියෙනවා. හැබැයි ඒ ගතිය තමත් කෙනෙකුට නැහැ. ඇයි අපි කාටවත් උදව් කරන්න කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ධර්මකාණ්ඩ පිළිබඳව හිතුවමත් සමහර අයට තිබෙනවා ඔය කොහේ හරි ගිහිල්ලා කතා කරන්නේ නැතුව බිම් බලාගෙන හිටියන් පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා හරි සන්තෝෂයක්. හැබැයි ඒක අනිසව කොටසකට ඒ අයට ගොඩාක් කතා කරන්න ඕනේ කතා කරායින් පස්සේ තමයි ඒගොල්ලන්ට සතුට ඇති වෙන්නේ. සමහර අය ඉන්නවා සූත්‍රයක් කියුවයින් පස්සේ ඒ සූත්‍රයේ තියෙන ධර්ම කොටස් මෙනෙහි කරනකොට හරීම සන්තෝෂයක් දැනෙනවා. ඒගොල්ලෝ සතුටු වෙනවා ඒකෙන් හැබැයි ඒ සතුට හැ එතකොට අපි කතා කරේ ශ්‍රද්ධාව අපිට පහළ වෙන විදිය. දැන් ඔය අපේ චිත්ත ප්‍රසාදය ඒ වගේම ශ්‍රද්ධාව පහළ වෙන්න සමහර කෙනෙකුට ඔය සාමාන්‍යයෙන් ආමිෂ පින්කම්මක් වන්දනාවක් වගේ දෙයක් ප්‍රමාණවත් වෙනවා. හැබැයි හැම කෙනාට මේක සැලකෙන්නේ නැහැ. සමහර කෙනෙකුට බොහෝම චිත්ත ප්‍රසාදය හැදෙන්නේ ඇති වෙන්නේ ගාම්භීර ධර්ම සූත්‍ර දේශනා ගාම්භීර ධර්ම මානසිකාර්ය කතා කරනකොට සම්මර්ෂණය කරනකොට ඒක ඒ හිතවල හැටි ඒක නිසා හැම කෙනාටම ඉතින් මේ ප ဋ ාණ දේශනා ගැන ප ဋ ාණය ගැන කතා කරනකොට ඔය විදිහට අපිට මේ ඔය කරුණ ප ဋ ාණේ කියන වචනේ දැනගන්න ඕනේ. ඒ වගේම ප්‍රත්‍ය ධර්ම පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒක අපේ පින්වතුන්ට හරි පහසුවක් වෙනවා. ඊළඟට අපිට ධර්ම සන්තෝෂයක් ලබන්න පුළුවන් ධර්ම පරාසයක් වෙන්න ඕනේ හැම එක්කිනාටම ඒක ගැළපෙන්නේ නැහැ අනිත් එක මේ නොගැලපෙන්නේ නැහැ මේ වෙලාවේදී අපි ඒක නිසා ඒව කරුණ ටිකක් මතක් කරනවා දැන් මේ කොටස් ටික කියාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අපි හැම එක්කෙනාටම ගැඹීර ධර්මයේ පිළිබඳව මෙනෙහි කරලා ධම් සතුටක් ලබා ගන්නවා වගේම මේ වාගේ තිබෙන්නා වූ නියම ස්වરૂපයේ තේරුම් ගැනීමටත් මේක උපකාර වෙනවා. ඒක නිසා අපි මේ ප්‍රත්‍ය කියන වචනේ තව ටිකක් හිතලා බැලුවොත් එහෙම ඒ ඒකෙන් කියන්නේ නූපන්නා වූ චිත්තචෛතසිකයන් හටගන්ට ඇතිවෙන්න මතුවෙන්න උපකාර වන්නා වූ ධර්මයකට කියනවා පත්‍ය කියලා. එහෙම නැත්නම් පච්චය කියලා කියනවා පාළියෙන් පත්‍ය කියලා කියනවා. තව එකක් තියෙනවා ඒ වගේ ඉපදුනා වූ සිත්, ඉපදුනා වූ චෛතසික, ඉපදුනා වූ රූපය පැවතීමට හේතු වන්නා වූ උපකාර වන්නා වූ ධර්ම කොටසට කියන උප්පත්තිය කියලා. උපන්නා වූ චිත්තචෛසිකයෝ උපන්නා වූ රූප ධර්මයෝ පෙළට પરම්පරා වශයෙන් දිගට වැඩි වැඩි පවතිනට උපකාර වෙන ඒවාට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ උපන් නූපන්නා වූ සිත් හටගන්ටත් නූපන්නා වූ චෛතසික හට ගන්නටත් නූපන්නා වූ රූප හට ගන්නටත් උපදව වෙනවා උපකාර වෙනවා. උපන්නා වූ සිත්වලට උපන්නා වූ චෛතසික වලට උපන්නා වූ රූප වලට ඉදිරියට පැවතීමට පැවතීමට හේතු වන්නා වූ උපකාර වන දෙයට කියන ප්‍රත්‍ය කියලා. උපන්නා වූ සිත් වලට චෛතසික වලට ධර්ම වලට රූප වලට ඉස්සරහට පරම්පරා වශයෙන් එක පෙරට පවතින හේතු වෙනට ප්‍රත්‍යක්ෂ. දැන් මේ ප්‍රත්‍ය කියන වචනයත් අපි තේරුම් ගන්න ඕනේ. ඒකත් අපිට ඊළඟට තියෙනවා දැන් අපි ප ဋ ාණ කියන වචනේ තේරුම් ගත්තා. ප්‍රත්‍ය කියන වචනයත් මම මේ වෙලාවට ගැළපෙන කොටසක් අපි කියලා දුන්නා ප්‍රත්‍ය කියන තේරුම වචනේ තේරුම උපකාරක ධර්මය ඊළඟට තියෙනවා මේ අපිට දැනගන්න ඕන විශේෂයෙන්ම දැන් මේ පරමාර්ථ ධර්ම පිළිබඳව අතපත ගැනීමක් මේ කරන්නේ. පරමාර්ථ ධර්මත් එක්ක තමයි මේ ප ဋ ාණ ඝන දිනුව සිද්ධ වෙන්නේ. ඊට වඩා මේ මේ මෙහා පැත්තේ ලෝක වශයෙන් තිබෙන්නා වූ කතා කරන සම්මුතියේ තිබෙන්නා වූ කොටස් නෙවෙයි. අපි හැම එක්කෙනාටම මේ ප ဋ ාණ ධර්මයේ නියම නිවැරදි විදිහට ධර්ම කොටාසයක් හැටියට දැන ගැනීම සඳහා ඉගෙන ගන්න ඕනේ නම් අපි හැම එක්කෙනාම දැනගන්න ඕනේ පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ තිබෙන්නා වූ නියම ලක්ෂණ ස්වરૂපය. අපි දැනගන්න ඕනේ. ඒක මේ පින්වතුන් ලියාගෙන තියාගත්තත් කමක් නැහැ. පරමාර්ථ ධර්ම මොනවද? පරමාර්ථ ධර්මයන්ගේ ලක්ෂණ, ඒ වගේ ස්වરૂපය, ඒ වගේ බෙදීම් මොනවද කියලා දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා මේ අපිට ප්‍රත්‍ය ධර්ම තියෙනවා 24ක් ඒ ප්‍රත්‍ය ධර්ම 24 එහෙම හේතු ආරම්මන අධිපති ඒ වශයෙන් තිබෙන්නා වූ ප්‍රත්‍ය ධර්ම 24ේ තිබෙන ස්වභාවය මොකක්ද? ඒ කියන්නේ දැන් ඔය 24ක් වෙන්න හේතුව එකට එකක් සම නැහැ කියන එකනේ. එතකොට 24ක් වෙන්න හේතුව එකට එකක් එකින් එකකම ලක්ෂණ වෙනස් කියන එකනේ. ඒ වගේ ගුණයෝ, ඒ වගේ හැඩ, ඒ වගේ ලක්ෂණේ ස්වરૂපය වෙනස්. ඒක නිසා ස්වરૂප වශයෙන්, ලක්ෂණ වශයෙන් බෙදිලා තිබෙනා වූ වෙනස් අංග තිබෙන මේ ප්‍රත්‍ය ධර්ම 24ත් අපි දැනගන්න ඕන. දැන් මම කිව්වා සිත්වල එහෙම නැත්නම් චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මේ පරමාර්ථ ධර්මයන්ගේ ලක්ෂණ ස්වરૂප අපි දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට හේතු ආරම්මනාදි වශයෙන් තිබෙන්නා වූ ඒ ප්‍රත්‍ය ධර්මයේ හේනීය සූචි ප්‍රත්‍යංගෙ තිබෙන ස්වરૂපයන් ලක්ෂණයන් දැන හඳුනා ගන්න ඕනේ. තව තියෙනවා මේ එකක් ඒකට කියනවා ඔය ප්‍රත්‍යක් රාශිගත කරනවා කියලා කොටස් කරනවා කියලා. ඒ කොටස් කිරීමත් අපි දැනගෙන තියෙන්න ඊළඟට ඒ වගේ එක්කාසුව ක්‍රියාත්මක වෙන විදිය අපි පස්සේ වෙලා කියලා දෙනවා. දැන් ඒ ටිකක් අද බාධකත් බාධාවරුත් තිබුණා මේ තරමක් මම මෙතනදී කියලා දුන්නේ හරි පොඩි ටිකයි. මේ ධර්ම කොටසෙන් කියලා දුන්නේ හරි පොඩි ටිකක් කියලා දුන්නේ. වචන දෙක තුනක් කියලා දුන්නේ. ඒ වචන දෙක තුන කියන්ට හේතුව ඒවා දැනගන්න නැතුව මේ වැඩේ අත ගහන්න අමාරු නිසා. ඒ කියන්නේ මේකට ටූල් සෙට් එක තියෙන්න එපායි. ඒ ටූල් සෙට් එක පිළිටන් නැතුව තවත් හදාගන්න නැතුව මේ මේවා කතා කරන්නටත් අමාරුයි යන්නටත් අමාරුයි හිතන්නටත් අමාරුයි. ඒ නිසා මේ කොටස් ටික කියලා දුන්නේ. තවත් මට කොටසක් කියලා දෙන්න තියෙනවා. ඒ කොටස් ටික කියලා දෙන්න කලින් මම මේ ධර්ම කොටස් පහක් නම් කරනවා. අපේ මේ පින්වතුන් ඒවා සටහන් කරගන්නවා නම් හොඳයි කියලාත් මම කියනවා. අපි මේකෙන් කතා කරන්න යන්නේ ධර්ම කරුණු පහක් කියන ප්‍රධාන හතරයි තව එකක් තියෙන එකට අපි මේ කතා කරනකොට එකක් ඈදලා ගන්නවා. ඒ තමයි සිත ගැන කතා කරනවා, චෛතසික ගැන කතා කරනවා, රූප ධර්මය පිළිබඳව කතා කරනවා, නිර්වාණ ධාතුව පිළිබඳව කතා කරනවා. ඒ වාට කියලා තියෙනා වූ සිතටත්, චෛතසික වලටත්, රූප වලටත්, නිර්වාණයටත් කියනා වූ ඒ ධර්ම විස්තර කිරීමේදී භාවිතා කරන්නා වූ වචන, ඒ කියන්නේ ප්‍රඥප්තිය, පැනවීම පිළිවඳවත් අපි කතා කරනවා. දැන් මෙන්න මේ ධර්ම කොටස චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන මේ ධර්ම පහ පිළිබඳව අපි ඉස්සරහදී සාකච්ඡා කරනවා. තවත් තියෙන බෙදීමක් කරන්නට මේක මහා මහා ගොඩාක් තියෙනවා මේකේ බෙදීම්. ඉතින් මේ අපි මේ වෙලාවේදී මම පොඩි පරීක්ෂණයක් වගේ දෙයක් සිද්ධ කරනවා පොඩි වෙලාවක් අරගෙන මේ පින්වතුන්ට මම කියලා දීපු ටික තේරුණාද වැටහුණාද කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරන්න. මම කියලා දීපු ටික වැටහුණාද? මම කියලා දීපු ටික තේරුණාද? ඊළඟට මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරපු දේ තමයි අපි මේ මහන්සි වෙලා මේ ස්කයිප් මාධ්‍ය හරහා ඇවිල්ලා මේ ගොඩාක් කතා කරලා කතා කරලා කියලා දෙන දේවල් මේ පින්වතුන්ගේ හිතවලට නියම විදිහට යන්නේ නැත්නම් ඒක අපේ උත්සාහය ටිකක් අසාර්ථක වෙනවා වගේ. ඒක නිසා අපි හරිම සන්තෝසයි මේ පින්වතුන්ට මේ කියලා දීපු ටික මොන විදිහටද තේරුණේ කියලා දැනගන්න ලැබෙනවා නම් අපි ඒකට මේ වෙලාවේදී පොඩි අවස්ථාවක් ලබා දෙනවා අපි පින්වතුන් කතා කළා කියන එක හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි කියන්නකෝ. සාදු සාදු සාදු. ඒක හරියටම හොඳයි ස්වාමීන් වහන්සේ හොඳටම හොඳයි යෝජනාව. මොකද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒක පිළිස් පිළිසක් ඉදිරිපිට තියාගෙන ධර්ම දේශනා කරන දේවල් දැන් කල්යනා මිත්‍ර දකින්න YouTube වෙන්නේ තැන්වල උන්වහන්සේ ඒ සමග නිතරම ඉන්ටරැක්ෂන් ඇති කරගෙන සාකච්ඡාවක් පවත්වන ඉතින් මෙතෙන් උන්වහන්සේක පැත්තකින් ඉඳලා බෑ උන්වහන්සේගේ විස්තර වටිනා කාලයක ගත කළ බෑ දෙකක් විතර අපිට දේශනා කරනවා. නමුත් අපි හොඳයි කල්පනා මිත්‍රෝ දැන් හැමෝම එකතු වෙනවා නම් සාකච්ඡාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මේ මතකළු දීප කාරණා තේරුණාද කියන එක තේරුම් ගන්න. අපි ඉස්සෙල්ල ජයන්ත මහත්තයාත් එක්ක කතා ගන්න පටන් ගත්ත එක අපිට කතා ගන්න ලැබුණා. ජයන්ත මහත්තයා මම ඔබතුමාටම යොමු වෙන්නම්. ඊට පස්සේ ඔබතුමාට පුළුවන් මේ කරුණාවෙන් මේ අනිත්‍යත් එක්ක කෝඩිනේට් කරන සාකච්ඡා ගන්න. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කල්‍යාණ මිත්‍රෙන්ගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම ඉතාමත්ම කරුණාවෙන් අප කාගේ පිළිම පරිදි ස්වාමීන් වහන්සේ මේ ප ဋ ාණ දේශනා නැවත වාරයක් ආරම්භ කරා ඒක අපිට ඉතාමත්ම භාග්‍යයක් ඉතින් ඒ වගේම අපි උනන්දු වෙලා මේක හිතේ දරා ගන්න වෙනවා. ඉතින් ඇත්තටම අද දවසේ ස්වාමීන් වහන්සේට ප ဋ ාණේ කියන එකත් සත්‍ය කියන එකත් මූලික වශයෙන්ම විස්තර කරලා දුන්නා. අනන්ත ණය සමන්නාගත ප ဋ ාණේ කියලා කියනකොට ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ මේ ඒ ඒ ධර්මයන්ට මේකුත් විදිහටයි මේවා පහළ වෙන්නේ. ඒවට යෙදෙන කරුණු කාරණා ඒ යෙදෙන විදි අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැනගත් දේ අපට දේශනා කළා මේ 24 ආකාරයකින් කොහොමද මේ ධර්මතාවයන් හැදෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට පරමාර්ථ ධර්මයන් පිට ස්වාමීන් වහන්සේ විස්තර කළ දුන චිත්ත චෛතසික සිතේ ගති රූප නිර්වාණ කියන එකත් ඒ වගේම අපි ඒවට පාවිච්චි කරනකොට ඒවා විස්තර කරන්න පාවිච්චි කරනවා යම් යම් නම් ඒවට ප්‍රඥාස්ති කියන එකත් සමිනාත් අපිට කියලා දුන්නා. ඉතින් ඒවාට සිත් හැදෙන්න, චෛතසික වලට, රූප වලට මේ දේවල් වලට කොහොමද මේ දේවල් ප්‍රයෝගී වෙන්නේ කියලා කොයි ආකාරයෙන්ද මේ ධර්ම මූලික වශයෙන් හැටි වෙන්නේ ඒවා පවත්වාගෙන යන්න, ඒවා අනාගතයේ පහළ වෙන්න වගේ ඒ සියලුම දේට හේතුපාදක වෙන උපකාරක ධර්ම ගැන තමයි සාමාන්‍යයෙන් අපිට කතා කරේ ප්‍රත්‍ය කියන එකේ තේරුමත් කිව්වේ අපිට උපකාරක ධර්ම කියන අදහස. ඉතින් මම හිතනවා ඒ මූලික වශයෙන් කෙටියෙන් සඳහන් කරනකොට ඒ විදිහටයි. නමුත් අපේ කල්යාණ මිත්‍ර තව තවත් විදිහට මේක දැනගන්න ඇති. හොඳයි මම ඊටමත්ම ගෞරවයෙන් යොමු වෙනවා වසන්ත මාසයේ ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් ද අද අපේ සාමාන්‍යයෙන් අපිට විස්තර කරන දී කොටස ඔබතුමා කොයි ආකාරයෙන්ද තේරුම් ගත්තේ කියලා ඊරෝල් සර්ණයි. බයි ඊරෝල් සර්ණයි අතර ස්වාමීනි අභාසයේ අද අපිට කියලා දුන්න විදිහට මේ ප ဋ ාණ කියන කාමත්ම ගාම්භීර ධර්මයක් බුදු ඥානන් වහන්සේගේ චිත්ත සංසානයේ අපිට කරුණාවෙන් ලෝක සත්‍යයට වඩාල මේ ධර්මය ඔබ වහන්සේ සාමත්ම මරණීයව අලංකාරව අපිට දේශනා කළා සුදු කොටසක් ඉතාමත්ම ලස්සනට ඉතින් මට මේ විදිහට තේරුම් ගියා ස්වාමීන් වහන්සේ මේ ප ဋ ාණය කියන එක කියන්නේ නොයිකුත් හේතු සත්‍යයන් වෙලා එකතු වෙලා ඇතිවෙච්ච දෙයක් සත්‍යයන් කියන උපකාරක කරුණු එතකොට ඒ විදිහටම ඒ තමයි මූලික විදිහටම අත්දැකීමක් හිතේ වහන්සේ අපිට කියලා දුන්නේ. ඒ වගේම දෙවෙනිවට කිව්ව කුසල් සහ අකුසල් ධර්ම හේතු ප්‍රත්‍යයෙන් කොටස් විපාක වශයෙන් උත් බෙදලා වෙන් කරලා අඳුරගන්න ක්‍රමයකට විදිහට ගලප ගන්න පුළුවන් කියලා. ඒ වගේම සර්වඥ සාධර්ණ වහන්සේගේ ඥාණයට ගැළපෙන හසුරවන්නේ පුළුවන් ධර්මතාවයක් විදිහට මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන වෙන අර්ථයක් හැටියටත් වහන්සේ සඳහන් කළා. ඉතින් ඒ කරුණු හතරම එන්න ප්‍රධාන වශයෙන්ම අපි ඉගෙන ගන්න අදට හිතන්න ඔබ වහන්සේ අපිට මගේ මගේ පෙන්නේ මේ නොයෙකුත් සත්‍යයන් එකතු වෙලා හැදෙන දහම් දහම් හැදෙන දෙයක් හැටියට තුන්නේ පස්ඛාණී කියන වචනේ. ඉතින් සත්‍යයන් කියවම ඔක්කොර්ථාර්ග සරණ. ඉතින් වහන්සේ උදාහරණයක් කරනකොට අපිට පෙන්නවා මේ වී කියන මේ බත් කියන එක හැදෙන විදිහත් බත් වලින් කාල් කියන එක ප්‍රධාන ධර්මයක් විදිහට අනිත් ඒවා අනිත් උපකාරක ධර්ම හිතත් ඒක බත් කියන්නේ. ඒ වගේම කාල් කියන එක ගත්තහම ඒකිනුත් තව කොටසක් වෙනවා වී ඊට පස්සේ එතනින් එහාටත් වහන්සේට ඇවිල්ලා ඒක හදාගන්නත් තව උපකාරක ධර්ම. ඊට විකත්හම අපිට ඒක කලයක් වෙලා ඒකිනු ඔයගේ අනන්ත දිගට යන්න පුළුවන් විදිහට උපස්ථානයේ කියන එක ගැන වහන්සේ කිව්වා. ඒ වගේම තව උදාහරණයක් විදිහට බුදුහාම වහන්සේ ඇටීරියා කැලේකින් අරගෙන අපිට අරගෙන තියෙනවා මේ ඇටීරියා කැලේ තියෙන කොළඹ විශාල මගේ අතේ තියෙන මේ කොළ ටික දිගට ඒ වගේ උන්වහන්සේ උපමාවක් ගත්තා. ඒ වගේම පස් මේ මේ පොත්පත්වලට පස් ටිකක් ආර වෙන. ඒ වගේ විශාල අනන්ත ඥානයක් තියෙන උන්වහන්සේ කිව්වේ අපි මේ වගේ පුංචි කාරණයක්. ඉතින් උන්වහන්සේගේ ඒ ධර්මය මේ සංස්කංගය වහන්සේලාට බෙදා දීමට සාරිපුත්මන් වහන්සේ කියලා කිව්වා මේ උන්වහන්සේ වදාලා උන්වහන්සේ මේක මේ බාර දුන්නා මේ ඉතුරු රස කරගෙන යනවා කියලා. ඉතින් වාස්සේ අන්තිමට අපිට කිව්වා මේ අපිට හොඳට දැනගන්න කියලා මේ චිත්ත සත්‍ය රූප නිබ්බාන මේ චිත් ගැන චෛත්‍යක 52යි රූප 28යි නිබ්බාන ඒ වගේ ඒවා හුද්දට ධර්මයේ අභිධර්මයේ ඒ කොටස් තේරුම් ගන්න. ඒ වගේම එක එක්කෙනාගේ සිත් කැමති දේවල් ගැන කියනවා. සමහර කැමති සූත්‍රයකට, සමහර කැමති අභිධර්මයෙන්. ඒ නමුත් ඒ එක එක්කෙනාට ගැළපෙන්නේ එක එක්කෙනාගේ සිත් ප්‍රසාදය කියන ක්‍රම ගැන සඳහන් කරනවා. ඒ වගේම තවත් ඉදිරි කතා කළා කිව්වා ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී අපිට මේ කොහොමද මේක අවබෝධ කරගන්න නම් මේක කවුරුද කියන්න නම් මේ කාරණා පහක් ගැන හොඳට දැන හඳුනගෙන තියෙන ඉතිර චිත්ත චෛතසික නිබාන් සහ ප්‍රඥාප්තිය. මම තේරුම් ගත්තා ඔය චිත්ත මේ දල වශයෙන් සාමාන්‍ය කියලා කියනවා. පෙරවන් සරණාති සම්මත දෙන්න ගන්නවා. පෙරවන් සරණයි පොම්පේ මතක් මම එහෙනම් යෝජනා කරන්නම් මේ සේන මහත්මයාට පුළුවන් නම් මේක ඉදිරියට මේ සාකච්ඡාව අපිට සමගියක් හැදෙන්න කියලා පුතුමා තේරුම් ගත විදිහට පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මේ මගේ කියන්නේ ස්වාමීන් වහන්සේ තාම කරුණාවෙන් අපිට දේශනා කළා අපිට මේ තේරුම් කරලා දුන්නා. මට තේරුණ විදිහටයි මම කියන්නේ. ඒත් ප ဋ ාණ කියන එක උන්වහන්සේ තේරුම් කළා. ඒක කොටස් දෙකකට කඩලා තේරුම් කරලා දුන්නා අපිට. තාන කියන එක ස්ථානය කියන එකත් නැත්නම් එහෙම නැත්නම් කාරණේ කියන එකත් එහෙම හේතුව කියන එකත් වගේ. ඒ වගේම ප කියන එක විශේෂ නැත්නම් නොඑක් හැටියට කසපත්තාන ප්‍රධාන කියන එක ප ဋ ාණ විදිහට හැදෙන විදිහත් ඒ වගේම ඒක ප ဋ ාණ කියන්නේ නොඑක් කාරණා නිසා ඇති වෙන කියන තේරුම දුන්නා. ඒ වගේම ප්‍රකරණය කියන වචනයත් උන්වහන්සේ අපිට තේරුම් කළා. ප්‍රකරණය කියන්නේ විස්තර කරන පොතක්. එතකොට ප ဋ ාණ ප්‍රකරණය කියන්නේ ඒ ප ဋ ාණ ගැන විස්තර කරන පොත කියන. ඒ වගේම උන්වහන්සේ අපිට පත්‍ය ධර්ම 24ක් තියෙනවා පෙන්වනවා කියලා දුන්නා. එතකොට පත්‍ය කියන එකත් උන්වහන්සේ පච්ච කියන එක පච්ච නැත්නම් ඒකේ පාලි වචන ඇත් ඒ පත්‍ය කියන එකත් ඒක උපකාර ධර්ම හැටියට තේරුම් කළා දුනික උදාහරණයක් කරගෙන ඉතා හොඳින් තේරුම් කළා අර වසන්ත මාතේ කිව්වගේ පත තහල් ගැන ඉතින් ඊට පස්සේ මේ හේතු ආරම්මන ඒ වගේම අධිපති අනන්ත කියන ඒ පත් පත්‍ය ධර්ම කියන කොටස් වලට බෙදෙන විදිහත් උන්වහන්සේක තේරුම් කරලා දුන්නා. ඒ වගේම උන්වහන්සේ අපිට මතක් කළා අපිට පරමාර්ථ ධර්ම ගැනත් පත් ධර්ම 24 ගැනත් දැනුමක් ඇති කර ගැනීම අපේ දියුණුවට සුදුසුයි කියන එක. එතකොට පරමාර්ථ ධර්ම ගැන කියලා කිව්වේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන එක. එතකොට පත්‍ය ධර්ම 24 ඉගෙන ගන්නකොට ඒක කොටස් කරන විදිය කියන්නේ ඒ වගේ මේක එක එක වෙනස් ලක්ෂණ ඒව එක එක වෙනස් ලක්ෂණ වෙනස් ස්වરૂපය ගැන ගැනීමෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවා කියන එක ගැන මතක් කරලා දුන්නා. ඒ වගේම ධර්ම කොටස් පහකට බෙදෙන බවත් උන්වහන්සේ මතක් කළා. අපි මේ මේක ඉගෙන ගැනීමේදී එක සිත චෛතසික රූප නිපාන ඒ වගේම පඤ්ඤාප්ති කියලා. ඉතින් මේ විදිහට තමයි උන්වහන්සේ විස්තර කරේ උන්වහන්සේ තව අදහසක් කිව්වා කියන්නේ අභිධර්මයේ නිවන් දකින්න අභිධර්මයේ ගැන ගැනීමට අත්‍යවශ්‍යද කියන එක ඒක ඒකදී උන්වහන්සේ කිව්වේ ඉතින් අත්‍යවශ්‍ය නැති වුණාට අපි ධර්මයේ කියන එක නැතුව නිවන් දකින්න බෑ කියන එක. මොකද චිත්ත චෛතසික රූප නිබ්බාන ඒක නිබ්බාන කියන එක ඇත්තට ඒකෙත් තියෙනවා. ඉතින් මේක නිබ්බානේ දන්නේ නැතුව නිවන කොහොමද ලබන්නේ කියන එක කෙලින්ම හිතන්න පුළුවන්. ඉතින් මට හිතෙන විදිහට නම් මේක දැන් අපි මේ අටපාඩමෙන් දැනගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපිට ගන්න හොඳට විස්තර කරලා දෙනවා අපිට මේක අපේ සිත් තුළපත් ඇති වෙන හැටි බලන හැටි ඒක දැනගත්තොත් මේක එතකොට ඒක අමතක නොවන දැනීමක් කරනවා කියලා මට හිතෙන හරියට උදාහරණයක් ගත්තොත් අපි ගින්දරට අත තිබ්බාම අත පිච්චෙන ඒකවතාවත් අමතක වෙන්නේ නැහැ ඒ වගේ ජීවිතයට හුරු කරගත ජීවිතයට ජීවිත අත්දැකීමක් කරගන්න පුළුවන් නම් මේක බොහොම හොඳයි කියන එක මගේ දැනීමයි. ඒ වගේම මට මේ ණය ක්‍රමය කියන එක නම් තවම පැහැදිලි මදි. මොකද්ද මේ ණය කියන එක කියලා. ඉතින් ඒකලත් කවුරු හරි විස්තර කරනවා නම් දෙපාර්ශ්වයක් සලසනවා. ප්‍රීති මහත්මයාට යමු නේද දරුවත් මහත්මයා. ඒ වන්තරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. ශ්‍රාකල්‍යන මිත්‍රයන් ශ්‍රේණ මහත්මයා වසන්ත මහත්මයා ඉතා ඉතා හොඳින් ඒ කරුණු තේරුම් කර දුන්නා මට හිතන දැන් අපි මුල මුලදීම උන්වහන්සේගේ ඉගෙනගත් අභිධර්ම කරුණු ඉගෙන චීත චෛතසික රූප නිර්වාණ කියන දේවල් අපි හොඳින් ඉගෙනගත් ඒ සියලුම දේවල් ආපහු මතක් කිරීම අවශ්‍ය වන බවක් මට තේරුණා ඒ කියන්නේ මේ ප ဋ ාණය ඉගෙන ගැනීමට ඒ කරුණු යාලිත් මෙනෙහි කිරීම වටින බවක් මට තේරුණා. ඒ සම්බන්ධයෙන් ඒ වගේම මම තව දෙයක් හිතුවා මේ අපි දැන් මේ ප ဋ ාණය කතා කරනකොට මේ පරමාර්ථ ධර්ම සමගයි ප ဋ ාණය කතා කරන්නේ. ඒත් උන්වහන්සේ පස්වෙනි කරුණ වශයෙන් ප්‍රඥාප්තිය ගැනත් කතා කරන බවක් ආපහු සඳහන් වුණා. ඒ සම්බන්ධව පොඩ්ඩක් දැනගැනීමට කැමතියි. තෙරුවන් සරණයි. මම අපේ ස්වාමීන් වහන්සේට යොමු වෙමු. ස්වාමීන් වහන්සේ මම ගෞරවයෙන් වහන්සේට යොමු වෙනනම් තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි අපේ මේ මම බොහොම මේ මෛත්‍රියෙන් සිහිපත් කරන අපේ වසන්ත මහත්තයාගේ මේ ඒ ග්‍රහණය කරගත්ත විදිය හරියම හොඳයි. ඒ අපේ වසන්ත මහත්තයා ඒ ඒ පෙළගස්සපු විදිය ඉතින් අපි කියාගෙන ගිය විදිහට සමහරට කටහන් ගහගත්තාම ගහගත්තනම් හරිම හොඳයි මහත්තයා. ඒකත් අපි මේ බොහොම මම හරියට අග්‍රේ කරනවා ඒ විදිහට තමයි වෙන්න ඕන. අපි අනිත් මහත්තයත් මේ මේ ප්‍රීති මහත්තයා කියපු එකත් හරි හොඳයි. ඒක අන්න ඒ විදිහට දැනගැනීම හරි හොඳයි. මම තව එකක් මතක් කරන්න කැමතියි. තව මේ ප ဋ ාණී කියන එකට ප ဋ ාණී කියන එක නොයේ කාරණා නිසා බහු හේතුන් නිසා බහු උපකාරක ධර්ම නිසා යමක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තවත් උපමාවකින් මේ පින්වුතුන්ගේ ළඟින් මේනවා නම් ඒක හොඳයි. ඉතින් මම මට පේන මට හිතෙන හිතෙන දේ තමයි මම කියන්නේ. නමුත් මේ පින්වුතුන්ගේ ළඟිමුත් එකක් එනවා නම් ඒක හරි වටිනවා. ඒක දැනගන්න අනිත් එක අපේ මේ තව කල්යාණ මිත්‍රයෙක් ඉන්න මේ කොග්ගලගේ මහත්තයා ඉල්ලා ඉන්නවා එතුමාත් මම හිතන්නේ මේ අදහසක් දරාවි හරිම හොඳයි අනිත් එක ණය ක්‍රමේ ණය කියන එක මහත්තයා අපිට මේ භාෂා ප්‍රශ්නිකුත් තියෙනවා ඒ කියන්නේ අපි වචන පාවිච්චි කරලා තියෙන්නේ මහත්තයා අපේ සිංහල භාෂාවේ හුරුවටනේ ඉතින් ඒක නිසා මේ ණය ක්‍රමය කියලා කිව්වන් පස්සේ අපිට නම් පේන්නේ බැංකු ණයක් වගේ එකක් වගේ Eh, එහෙම නැත්නම් ණය ගත්ත එකක්, එහෙම නැත්නම් දෙන්න තියෙන එකක්, එහෙම නැත්නම් ණය ක්‍රමය කියලා කියන්නේ නිකන් එක සනසෙන් දෙන මේ මේ ණය වගේ බැංකුවෙන් දෙන ණයක් වගේ තමයි අපිට නිකන් නිකන් හිතට දැනෙන්නේ. හැබැයි මේක එහෙම නෙවෙයි මහත්තයා. මේ ණය ක්‍රමය කියලා කියන්නේ න්‍යාය කියන එකයි. ණය ක්‍රමය කියලා කියන න්‍යාය ක්‍රමයක්. ඒ කියන්නේ මෙසට් එකක්. දැන් දැන් බුදුරජාණන් අපි ඒක කියනවා නම් දැන් තියෙනවා මේ ඒක සමහර වචන මම සමහර වචන මම දැනගත්තත් දාන්න නැතුව ඉන්නවා හේතුව මේ දාන්න නැතුව ඉන්නේ ඒක මුලදීම හරීම පරිස්සමෙන් මේ හිතට තැම්පත් කරන හිත පස ගන්නවා මේකට මම මෙන්න මේ විදිහේ ක්‍රමයක් කියන්නම් නිකන් සරල අර මේ ලොකු දේවල් කියන්නේ නැතුව අපි කියමු මෙහෙම දැන් කාමර ගෙවල් හදන මිනිස්සු කාමර දෙකේ දෙකේ කාමර කාමර දෙකයි සාලයයි කුසියයි ඔන්න එකකින් කාමර දෙකයි සාලයයි කුසියයි ගන්නවා ඉතින් කාමර දෙකයි සාලයයි කුසියයි කියලා කියන්නේ කොටස් හතරක්නේ එතකොට කාමර දෙකයි සාලයයි කුසියයි කියන හතර ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය කියලා දෙනවා. එතකොට ඒක කියනවා රූම් හතරක එකක් හදන තාල. අපි හිතමු ඒකට යන්නේ ස්කෑර් මීටර 10ක් කියලා. ස්කෑර් මීටර නෑ මාදි මාදි. ස්කෑර් මීටර අපි කියමු 40ක් කියලා. ස්කෑර් මීටර 40ක ප්‍රමාණයකින් හදන තාලේ කියලා දෙනවා. ඒක ඒක ක්‍රමයක්. මෙන්න මේ විදිහට හදන්න ස්කෑර් මීටර 40ක් ඇතුළත මේ වගේ කාමර දෙකයි සාල්ලයක් 100 හදන්න. ඊළඟට ස්ක්වයර් මීටර් අපි දෙනවා 50ක් දීලා කියනවා හතර එකක් හදන්න. මේ කාමර පහ එකක් හදන්න. ওই විදිහට එතකොට එක කෑල්ලක හතරක් තව කෑල්ලක පහක් තව කෑල්ලක හයක් ওই විදිහට එක එක එක විදිහට මේ හේතු ප්‍රත්‍ය ධර්ම දෙකක් ඇවිල්ලා හැදෙන ක්‍රමේ හේතු ප්‍රත්‍ය තුනක් එක්කාසු වෙලා හැදෙන විදිය හේතු ප්‍රත්‍ය හතරක් හැදෙලා හැදෙන තාලේ හේතුප්‍රත්‍ය හත අටක් එක්කාසෙලා හැදෙන දේවල් ওই විදිහට මේ තියෙනවා මේ න්‍යාය කියන්නේ හැදෙන ක්‍රම මහා අනන්තයක් තියෙනවා. ඒ න්‍යායවල අපේ ඔළුවලට ඒක ඔක්කොම හසුරවන්න බෑ. ඒක නිසා මේක දැන ගැනීමට නිවන් නිවනට යන්න උපකාර වෙන විදිහට ඊට පස්සේ මේ ධර්ම ශක්තිය පැහැදිලිව හිතින් ස්පර්ශ කළා නුවරින් ස්පර්ශ කළා දැනගන්න විදිහට උපකාරකව තිබෙන්නා වූ න්‍යාය ක්‍රමයක් මේ ඔය පඨානේ තියෙනවා. ඒ ටික තමයි ඔය ණය ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ න්‍යාය ක්‍රමය, න්‍යාය ධර්මය, න්‍යාය විදිය. ඒක තමයි ඒකේ තේරුම. මම හිතනවා මේක තේරෙයි කියලා. තව එකක් අපේ මහත්තයෙක් කිව්වා මේ වචනයක් මට මතක හැටියට කිව්වා ඒක තේරෙන්නේ නැත කියලා වගේ ප්‍රඥාප්තිය ප්‍රඥාප්තිය කියන එක මහත්තයා මේ ප්‍රඥාප්තිය කියලා කියන්නේ දැන් බලන්න මෙහෙමනේ දැන් මේ කන්දක් තියෙනවා ඒ කන්ද දන්නේ නැහැ ඒකට කන්ද කියනයි කියලා හුඹහක් තියෙනවා හුඹහ දන්නේ නැහැ ඒකට හුඹහ කියනවායි කියලා එතකොට මේ ඒ කන්ද කියන එකයි කුභා කියන එකයි ඒකට දානවනේ කන්ද කියලා වචනයක් ඒ යම්කිසි පස් ගොඩ ටිකක් එකතු වෙලා නිකන් නිකන් උඩට එකතු වෙච්ච මහා කන්දක් කියන්නේ ගොඩට උඩට ගිය උඩින් පොඩි වෙච්ච වටේට මේ පැතිරිච්ච යම්කිසි භූමි ප්‍රමාණයකට විද්‍යාවකට කියනවා කන්ද කියලා ඉතින් කන්ද කියන වචනය අර හඳුන්වන්නට දාපු ලේබලයක් පැනවීමක් ප්‍රඥප්තියක්. ආන්නේ වචනයේද තමයි කියන්නේ පැනවීම හෙවත් ප්‍රඥප්තිය කියලා. පොඩියට තියෙනවා උභහක් වගේ පස් ටිකක් එකතු වෙලා ආන්න ඒකට කියනවා තුඹස කියලා. ආන්න ඒ වචනය ප්‍රඥප්තියයි. දැන් මේ මේ ලෝකයේ යම් යම් දේවල්ට ගස් කියලා කියන ගහ. ඉතින් මේ ගස කියලා කියන එක ප්‍රඥප්තියක්, පැනවීමක්. දැන් ඔය හිත කියන එක ඇවිල්ලා දැනීම් ශක්තියක්. ඔය කියන්නේ අරමුණක් දැනගන්නා ಗುಣ විශේෂය, ශක්ති විශේෂය, ධර්ම විශේෂයට තමයි හිත කියන්නේ. ඉතින් ඒ ශක්තියට මේ හිත කියලා යම්කිසි නමක් පනවලා තියෙනවනේ. ආන්නේ පනෝපුවේ කොටසට කියනවා ප්‍රඥප්තිය කියලා. ඒ දාන නම් වලට, ඒ හඳුන්වන්නට දාන නම් වලට කියන ප්‍රඥප්තිය කියලා. ඉතින් ওই විදිහට ඒක එකක්. අපි මේ තව ඉස්සරහට ගිහිල්ලා දැනගන්නමු ප ဋ ාණය කියන එක පොතකින් දැනගන්න. ප ဋ ාණය කියලා කියන්නේ බහු හේතුන් එකතු වෙලා සකස් වෙන දේ. ඒ වගේම බහු හේතුන් යම්කිසි දෙයක් ඇතිවෙන්න බහු හේතුන් ඇති වුණා නම් ඉදිරිපත් වෙලා ඇති වෙනවා නම් ළඟ වශයෙන් දුර වශයෙන් දුර වශයෙන් ඒවා දැනගන්න විදිය ක්‍රමය. එතකොට මේ පොතක් තියෙනවා. පොතක් තියෙනවා කියලා කිව්වම හොඳට බලන්න පොතකට තියෙනවා අපි හිතමු පිටු 300ක් තියෙනවා. A4 කොළ ටිකක් එකට මිතිය බැඳලා ඒකට ක්ලිප් කරලා පිටපැත්තේ පිටු දෙකකුත් දාලා කවර දෙකකුත් දාලා ඝන කොළ දෙකක් දාලා හැබැයි මැද මොකක්වත් නැහැ. මැද මොකක්වත් අකුරක් මොකක්වත් නැහැ. ඔක්කොම හිස් බ්ලැන්ක් කොළ. එතකොට එහෙම ලස්සනට හදනවා. ක්ලිප් කරලා ලස්සනට පොත වගේ මේ හදනවා. ඒක ඔන්න ක්ලිප් කරලා පොත වගේ තියෙනවා. තවත් අපි මොකද කරන්නේ? යම්කිසි මේ මොන හරි කාරණා ටිකක් එක්කාසු කරලා ඒකේ අකුරු වලින් print කරනවා. print කරලා print කරලා ඒ කොළ 300ක් තියෙනවා. ඒකෙත් තියෙනවා මේ විස්තරයක් එක එක පරිච්ඡේදවල කොළ ඔක්කොගෙම මොන හරි ලියලා තියෙනවා. ඒක පොතක්. දැන් බලන්න මේ දෙක දෙකම එක විදිහයි. දෙකේම තියෙන කොළ 300 300 තියෙනවා. එකක තියෙනවා අකුරු අනිත් එකේ අකුරු නැහැ. එතකොට අකුරු නැති එක පොත වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවනේ. ඇත්ත වශයෙන්ම මේක පොතක් කියලා කියන්නේ නැහැ. දැන් මේ හිස් පොත මොකක්වත් නැති එක පොතක් කියන්න නම් මොකක් හරි දෙයක් සඳහන් කරපු අර්ථ ගන්නපු කතා කරපු විස්තරයක් ඒකේ තියෙන්න ඕන. දැන් බලන්න මෙහෙම පොත ඔක මම උදාහරණයක් අරන්. පොතක් හැදෙන්නේ මොකෙන්ද? අපි කියනවා පොතක් හැදෙන්න කොළ ඕන කියලා. දැන් කොළ වලින් හදපු පොතක් ඔතන තියෙනවා. පොතක් තියෙනවා. දැන් මේ පොතක් හැදෙන්න නම් කොළ ඕනේ. පොතක් හැදෙන්න නම් ක්ලිප් එක ගන්න කටු ඕනේ. පොතක් හැදෙන්න නම් ඒකේ අකුරු ටයිප් කරලා තියෙන්න ඕනේ. පොතක් හැදෙන්න නම් ඒක නම්බර දාලා තියෙන්න ඕනේ. පොතක් හැදෙන්න නම් ඒකට නමක් කියලා තියෙන්න ඕනේ. පොතක් හැදෙන්න නම් ඔය ඔය ටික තියෙන්න ඕනේ. දැන් පොතක් හැදෙන්න නම් printing house එකක් තියෙන්න ඕනේ. අකුරු තියෙන්න ඕනේ, තීන්ත තියෙන්න ඕනේ, ඊළඟට ඒවාට කොළ තියෙන්න ඕනේ, කවර් තියෙන්න ඕනේ. මේවා ළඟ ළඟ හේතු. ওই ටිකෙන් බෑනේ. තව ගියන් පස්සේ printing අයිතිකාරයෙක් ඉන්න ඕනේ, තීන්ත හොයන්න ඕනේ, තීන්ත හදන්න ඕනේ, මැෂින් හදන්න ඕනේ. ඒවා ගලපන්න ඕනේ, අකුරු අර මේ අමුණන ඒවා තියෙන්න ඕනේ, ටයිපිස්ලා ඉන්න ඕනේ. ඊළඟට ඒවා ටයිප් කරන්න අදහස් තියෙන්න පෙ මිනිස්සුගේ අදහස්නේ ඔකේ වැටෙන්නේ. ඊළඟට පත්තර ගන්නකොට පත්තර ගන්නකොට කොළනේ තියෙන්නේ ඒ කොළ හදපු කම්පැනියක් තියෙන්න ඕනේ කම්පැනි වැඩකාරයෙ වෙන්න ඕනේ ඊළඟට කොළ හදන්න අර පිදුරු වගේ දේවල් අනලා ගන්නවා කියන්නේ එතකොට ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ මේ පොතක් හැදෙන්න කොළ හැදෙන්න ටයිප් වෙන්න බලන්න කොච්චර හේතු සම්භාරයක් උපකාරක ධර්ම සමූහයක් ඕකේ පටලැවිලා ළඟ වශයෙන් දුර වශයෙන් ඉන්නවද කියලා. ඔන්න ඔය ටික ඔන්න ඔය කෙනසා තමයි කියන්නේ පර්ඨාන කියලා. බහු කාරණා බහු උපකාරක ධර්ම. ඒ වගේම බොහෝම විශාල හේතු ප්‍රත්‍ය ධර්ම සමූහයක් වට කරගෙන තමයි පොත තියෙන්නේ. ඒක මේ ඒක හැදෙනකොට ඒ ටික ළඟ වශයෙන් දුර දුර වශයෙන් බලන බැලීමත් සහ තව එකක් තියෙනවා. කොළය පොතක් හැටියට එන්ට උපකාර වෙච්ච විදියට තින්ත පොතේ ලියවෙන්න උපකාර වෙච්ච විදිය අකුරු පොතේ පිහිටන්ට උපකාර වෙච්ච විදිය ඒකේ වැඩ කරපු කෙනා ටයිපිස්ට් ඒ අකුරු හසුරුවන්ට එයා පොතට උපකාර වෙච්ච විදිය. ඊළඟට කම්පැනි කාර්යය, ඒ print අයිතිකාරයා උපකාර වෙච්ච විදිය. ඒ හැම එතකොට ඔය මේ printing machine එක උපකාර වෙච්ච විදිය. ඊළඟට පත්තර හදපු කන්තෝරු උපකාර වෙච්ච විදිය බැලුවන් පස්සේ මේ පොත සාකස් වෙන්න ගොඩාක් උපකාරක හේතුන් තියෙනවා උපකාරක ධර්ම තිබෙනවා හැබැයි ඒ හැම එකක්ම උපකාර වෙලා තියෙන්නේ එකම විදිහට නෙවෙයි වෙනස් වෙනස් වෙනස් වෙනස් විදිහට වෙනස් වෙනස් හැඩවලට වෙනස් වෙනස් වලට ඒක නිසා ආන්න ඒ විදිහට තමන්ගේ ආරෙන් ඔය ප ဋ ාණ කියන වචනේ ඇහුනම ආ ඔය කියන්නේ මෙන්න මෙහෙම මණ්ඩියක් ගැන හිතන එකක්ය කරුණු ගාන ගානක් ගැන හිතන එකක්ය කියලා තේරුම් යන්ට ඒකේ ඒ වචනේ ඇහෙනකොට ඒ පින්තූරේ අපේ හිතේ ඉස්සරහා නිකන් මේසේ දිගෑරියා වගේ තියෙන්න අන්න ඒක ප ဋ ාණේ තේරුම් ගැනීමක් මම මේ පින්වතුන්ට මතක් කරනවා තවත් ඔය වගේ තමන්ගේ ආසිතෙන් මට ස්වාමින්වහන්සේ දෙන්නේ මෙන්න මේ විදිහටයි ප ဋ ාණේ මෙන්න මේ විදිහටත් කියලා මේ කියන්න පුළුවන් නම් හොඳයි කියලා මෛත්‍රිය මතක් කරනවා. පිරුවසන්නයි සයන්වන්ත ගෞරවනීය සයන්වන්ත එමනම් ඉස්ලාම යෝජනා කළා ප්‍රොෆෙසර් කොග්ගලගේට අපි යොමුමු කියලා ප්‍රොෆෙසර් කොග්ගලගේ ඔබතුමාට මේ නම් සයන්වන්තේ ප්‍රශ්නයකුත් යොමු කළා ඒ සමග එකතු වෙන්න පිරුවන් සරණයි. පිරුවන් සරණයි අපේ සාහිණාංශව මම කාලෙකින් ඉතින් බොහොම වටිනා වහන්සේගේ සාකච්ඡාවකට නැවත සවන් දෙන්න ලැබුණට මේ බොහොම කාලයකට පස්සේ මම වහන්සේට උගාක් ගරු කරනා මේ සාමාන්‍ය වශයෙන් ලෝකේ තියෙන උදාහරණ අරගෙන අපට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ධර්මය විස්තර කරලා දෙනාට මේ ඉතින් මම නම් මේ සාකච්ඡාවට ටිකක් පහුවෙලා සහභාගී වුණේ හින්දා මුල ටික දන්නේ. ඉතින් මෙතෙන්දිත් මම හිතන්නේ බොහන්සගේ අර පොතේ උපමාවෙන් කියපු මේ ප්‍රත්‍ය වෙන ධර්ම නිසා මෙහෙම දෙයක් සකස් වෙනවා කියන එක මම හිතන්නේ බොහොම පැහැදිලි ආධාර වෙන උපකාර වෙන ධර්ම ගොඩාක් තියෙනවා. ඒ වගේ මේ සූවිසි ප්‍රත්‍යත් ඒ වගේ සඳහන් වෙනවා කියන අදහසක් එනවා. මම පොඩි ගැටලුවක් විදිහට යොමු කරන්න කැමතියි. එතකොට ඔය සුවිසි ප්‍රත්‍යම සඳහන් වෙන්නේ අපේ මේ ලෝකය සකස් වෙන හැටි එහෙම නැත්නම් දුක සකස් වෙන හැටි විස්තර කරන්නද කියලා වගේ. තේරුම් සරණයි. ඒකත් හරි වටනා. ඒකේ උපකාරක ධර්ම බැලුවයින් පස්සේ උපකාරක ධර්ම වශයෙන් බැලුවෙන් පස්සේ සමහර ඒවා සමහර ඒවා දුක සකස් වෙන්නත් හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා හැබැයි දුකෙන් ඈතර වෙන්නත් හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා ඒක නිසා මේ මම බොහොම කරුණාවෙන් අපේ හැම කෙනාටම අපේ කොග්ගල මහත්තයා කිව්වා වගේ අවි මහත්තයා මෙන්න මේ හතර මතක් කරන්න කැමතියි. බලන්න හරි වටන අදහසක් ඒ තුමා ඉදිරිපත් කළේ. අපි ප ဋ ාණය ඇතිවෙන්න මේ ප ဋ ාණය ගැන කතා කරන මේකට උපකාර කරගත්ත ධර්ම මණ්ඩි ප්‍රධාන හතරක් තියෙනවා. ඒ කියන්නේ ධර්ම ගොඩවල් ප්‍රධාන හතරක් තියෙනවා ප්‍රඥාත්තියත් ඒක පහක්. ඒ ප්‍රධාන ගොඩවල් හතරේ බලන්න සිත තියෙනවනේ. ඒකේ චෛතසික ගොඩක් තියෙනවනේ. ඒකේ රූප ගොඩක් තියෙනවා. ඒකේ නිර්වාණයක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍ය ධර්ම කතා කිරීමේදී නිර්වාණයත් කතා කරනවානේ. නිර්වාණ ධාතුව. ප්‍රත්‍යක්ෂ කතා කරනවා. ඒ නිසා මේකේ ප්‍රත්‍ය ධර්මයන් ගැළපීමේදී ලෝකේ සකස් වීමටත් හේතු වෙන ප්‍රත්‍ය වෙන විදිය කතා කරනවා සාකච්ඡා කරනවා නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ඊතර වෙන්න යන විදිය ගැන හේතු වෙන විදිය ප්‍රත්‍ය වෙන විදියත් කතා කරනවා සාකච්ඡා වෙනවා දැන් මේ නිර්වාණ ධාතුව අරමුණු වෙනවනේ. යම්කිසි වෙලාවක නිර්වාණ ධාතුව අරමුණු වෙනකොට ඒ නිර්වාණ ධාතුව හිතවලට අරමුණු වෙනකොට දුක්ඛ නිදහස් වීමක්නේ. එතකින් එතකොට නිර්වාණ ධාතුව ආරාමන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඒවත් සාකච්ඡා වෙනවා. ඒක නිසා එගොඩයි මෙගොඩයි දෙගොඩම ගැන ගැන කතා කරන ධර්ම සමූහයක් තමයි මේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ඔව් තෙරුවන් සරණයි. හොඳයි. අපි ගෞරවයෙන් යොමුමු හරි මහත්මයාට හරි මහත්මයා ඔබතුමාට වෙන්න කැමතියි. අත්‍යරන් සරණ කියලා දැනතම මම අත්‍යවශ්‍යම හරි නම් දෙයින් අහගෙන ඉතිහාස සම්මානට දෙමු වෙනදම්ම මට එක දෙයක් තේරුනේ සම්මානකට අපි ජම්බක් වෙලාට ගෝහන් සඳහන් කර මේ මේ අභිධර්මයේ තියෙන වටිනාකමක සඳහන් කළ මුලින්ම අපි අපි සමහර අය ගෝහන් සඳහන් කළ පරිදිම අභිධර්මයේ නැතුව බෑ නිවන් දකින්න කියන එකත් වශයෙන්ම මගේ හිතට වැටුණු කාරණා මොකද අපි වචන වශයෙන් කතා නොකලට අපි සූත්‍ර පිටකයේ අපි ධර්ම දේශනා අත්ම වෙලාවට උනත් වෙන මොනම දේ තමයි අපි වචන වශයෙන් නොකල කතා නොකලත් අපි ඇත්ත වශයෙන්ම කතා කරලා තියෙන්නේ අපි ධර්මයේම කියන දේ මට හිතට වැටුණා මොකද අපිට උදාහරණ වශයෙන් ගත්තොත් අපි නිතර කතා කරන දෙයක් චක්කුන්ත පරිචිත රූපේ උපපන්ති චක්කු විඥානන් තින්නම් සංගති පස්සෝ කියලා කතා කරන එතනදීම අපි සිත චෛතසික රූප ගැන එක අපි එතනදම කතා කරලා ඉවරයි. ඉතින් අපි අර වචන වශයෙන් නොකලාට අපි හැම වෙලාවෙම මේ අභිධර්මයේ ඉන්නේ තමයි මේ දේවල් ඉගෙන ගන්න කියන එක රැකගන්නවා. ඒ වගේම අපි තව දෙයක් මට එතන දෙයක් තමයි සම්මාස මේ අපි දැන් මඟක් කරලා අමතක කරන දෙයක් තමයි මේ ඔබ වහන්සේට මූලික ධර්ම පහක් ගැන සඳහන් කළා චිත්ත ප්‍රාතික රූප නිර්වාණ ධාතු ප්‍රඥාප්තිය කියලා අපතනවත් කියලා මේ ප්‍රඥාප්තිය තියෙන වැදගත්කම අමතක වෙනවා මොකද අපි මේ අද කතා කරපු හැම දෙයක්ම කතා කළේ ප්‍රඥාප්තිය එන්නත්නම් ප්‍රඥාප්තිය නැතුව අපිට කිසි දෙයක් වටහා ගන්නත් බෑ අපිට වහන්සේ කියන දෙයක් අපිට තේරෙන්නේ නැහැ අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීමට මේ ප්‍රඥාප්තිය තියෙන වටිනාකම කොටෙක්ද කියන එක මට තේරුම් ගියා. මම හිතනවා මම මේ හිතුවේ ඇති හරි කියලා සාන්නාස වංශන අනේක වාරයක් තියෙන අද මේ ඊටාම හොඳට මේ පොකල මහත්තයා සඳහන් කළ පරිදි මේ සරල උදාහරණ අරගෙන මේ මේ ප්‍රත්‍ය ධර්මයේ මේක බුදු කෙනෙකුට විතරක්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන මේ ධර්මයේ මේ තාම ගැඹුරු ධර්මයක් වෙන ප්‍රත්‍ය ධර්ම මේ ප්‍රත්‍ය මේ අට්ඨාන ප්‍රකරණයේ මේ ප්‍රත්‍ය ධර්ම ගැන අපිට මේ විදිහට සරල විදිහට මේකට මේ ප්‍රවිෂ්ඨයක් ලබා දීම දුරහන්ත ගන්න වේද ගැන හොඳට අනේවකාරයෙන් පින්නන සිරන් සම්මය සම්බන්ධ සාදු සාදු හරි මහත්මයා හොඳයි කැමති කාන්ති මහත්මිය මෙන්න සාදු নমස්කාර පූර්වකම ගෞරවනීය සාමණේරයන්සිකෙන් අවසරයි කල්යාණ මිත්‍රයනි මේ බොහෝම ඉස්සලා සමින්හන්සේ ධානික වාරයක් පින්න නැවත මේ පස්තාන දේශනා පටන් ගත්තට මොකද ධර්මයේ රසය ගොඩක් අවබෝධ කරගන්න පුළුවන් වුණේ උන්වහන්සේ මේ අභිධර්මයේ පටන් අරගෙන මේ චිත්තචෛතික රූප ගැන මේ හොඳ මනා දැනුමක් ලබා දුන්නට පස්සේ තමයි ගොඩක් ධර්මයේ තියෙන රසවත් බව තවත් තව තවත් හොයන්න ඕනේ කියන එකත් ඇති වුණා ඒ නිසා මේ ඉතින් අද කතා කරපු ධර්ම ටික නම් ඇත්තටම මේ ස්වාමිනාන්ත කතා කරපු ටික තේරුණා මේ ඒ කියන්නේ මේ ස්වාමිනාන්ත ගොඩක් දේවල් කතා කරේ නෑ ඇත්තටම මේ ප ဋ ාණ කියන වචනයත් වචනය හැදිච්ච හැටිත් වචනයෙන් අර්ථය අර්ථ වෙන්නේ මොකක්ද කියන ටික තමයි ස්වාමිනාන්ත අද අපිට කියලා දුන්නේ ඒ කියන්නේ යමක් හට ගන්නකොට නොඑක් අර්ථයන් හේතු වෙන හැටි තමයි ප ဋ ාණ වශයෙන් උන්වහන්සේ හඳුන්වලා දුන්නේ. ඉතින් අර සරලම උදාහරණ දෙකක් දුන්නා. ඒවට ළඟ හේතු සහ දුර හේතු. ඒ කියන්නේ ඇත්තට මෙහෙම හිතනකොට හිතන අර බත ගැන උදාහරණයක් කියනකොට හිතන නිමක් නැතුව අපිට ඒකට ඒකේ හේතු ළඟ හේතු දුර හේතු තියෙනවා නේද කියලා. දැන් අර පොත ගැන කියනකොටත් ඒ ටිකම පැහැදිලි වුණා. මේ ඒ වගේම අර මේ ඒ කියන්නේ උපකාරක ධර්මපත් මේ පච්චය කියලා උපකාරක ධර්ම වශයෙන් අර කියන එකක් කිව්වා. ඊට පස්සේ සාමිනාන්ත එවැනි ධර්ම කොටස් 120 ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය 24ක් තියෙන බවත් ඒවා මේ ප්‍රත්‍ය ඒ 24ක් වෙන්න හේතුවක් කිව්වා. ඒකේ සතම මේ 24ක් වශයෙන් වෙන්නේ කියන එක. ඒ වගේම ප්‍රත්‍ය රාශිගත කිරීමක් දැනගන්න ඕනි කියලා සාමිනාන්ත කිව්වා. ඒ වගේම සිත් චෛතසික රූප නිර්වාණ ප්‍රඥාති මේවා ගැන කතා කරන්න ඒ කියන්නේ සිත් චෛත සිත් චෛතසික රූප නිර්වාණ ගැන කතා කරන්න බෑ ප්‍රඥාප්තියෙන් තොරව කියන එක තමයි තොරව නිසා ඒ නිසා පස්වෙනි වශයෙන් ප්‍රඥාප්තිය යොදා ගන්නවා කියලා තමයි මම තීරුම් ගත්තේ මම වැරදි නම් නිවැරදි කරන්න ස්වාමීන් වහන්සේ මේ ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ තේරුම් ගන්න. වැරදි දෙයක් කරනවා අපෝ කියලා. පෙරවන් සන්නයි කාන්ත මහත්මිය. හොඳයි අපි තම ගෞරවයෙන් කමල් මහත්මයාට දෙමු. ડોક્ટર කමල් එන්නකොම. පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබතුමාගේ ප්‍රත්‍ය ගැන තේරුම් කරනකොට අර පුත පුත ගැන තේරුම් කරනකොට මට යමක් සිහි වුණා සුළු වශයෙන් කුරුළු කූඩයක් වගේ දෙයක් පොඩි පොඩි පොඩි කෙඳි වලින් එකතු කරලා සයිස් එක පොඩි. නමුත් ඒ අදහස ඒ වගේ කියලා එහෙම නැත්නම් මේ අපේ චෞර ග්‍රහ මණ්ඩලය මේ ග්‍රහ මණ්ඩලය වගේ නිකන් මේ ගෝලයක් වටේට විශාල විශාල දේවල් තියෙනවා වගේ ඒක ඒක එකක් දෙවැනි එක ස්වාමීන් වහන්සේ සුළු ප්‍රශ්නයක් දැන් මේ ප ဋ ාණය නැත්නම් මේ මේක ඇත්තටම මේක පොතක් නේද ඉතින් අවිද්‍යාව නැති තැනක මේ ප්‍රත්‍ය ගැන ප්‍රත්‍ය තියේවිද? තියේද නැද්ද? අවිද්‍යාව නැති තැනක. ඒක අහලා දැනගන්න කැමතියි තිරුවන් සරණයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉමරංගම් වහන්සේට මෙන්න ස්වාමීන් වහන්සේ හොඳයි මහත්තයා මේ අපේ පළමු කොටම අපේ අර මුලින් අපේ කතා කරපු මහත්තයා ආරි රත්න ආරි මහත්මයා කතා කරා ඒ මහත්මයා ඒ හිතපුතාවේ හොඳයි පිළිවෙලයි. ඉතින් එහෙම ධර්ම කරුණු උලුප්පවලා දෙනකොට මේ Tamanට මේ අර යට ගිහිල්ලා තියෙන දේවලුත් මතකයේ තේනවා ඇත්ත වශයෙන්ම අර මේ තේරෙනවා මේ අපි මිනිස්සු සමහර අය අභිධර්මයේ කියලා අභිධර්මයේ කියලා වැත්ත වශයෙන්ම බහැර කරාට තේරුම් අරගෙන යන්නේ අපි ධර්මයේ ඇතුල් වෙන්නේ අපි ධර්මයකටයි අවසානයේදී නිර්වාණ ධාතුවට. ඉතින් ඒක තමයි මේ නොකිය කියුවේ ඉතින්. අනිතේ කාන්ති මහත්මයාත් ඒ තේරුම් අරගෙන තියෙන සාලේ හොඳයි මේ විදිහට අපේ ළඟ අපේ චින්තනය හොඳට මේ නිර්භයව සකස් වෙන්න ඕනේ මේ ළඟ ගොඩ හේතු තියෙන සහ ඔය මේ අතපය දිගෑරියන් පස්සේ මේ අපේ ළඟ ළඟ ගොඩ තියෙන වගේ අරුව මේ සකස් වෙලා තියෙන හැටියට බුදුරජාණන් වහන්සේ ඉතින් අවබෝධ කරගත්තේ වුණානේ ඔය ටික අපිට හිතන්න අපි නිර්භය වෙන්න ඕනේ. ඉතින් අපේ කාන්ති මහත්මයාත් ඒ හිතපුත කාලේ හොඳයි. අනිත් එක මේ අර සෞරග්‍රා මණ්ඩලයේ ඊට පස්සේ අර කුරුළු කූඩුව හේතු බහු හේතු ඇති වුණාට පස්සේ ඒ වගේන් යමක් සකස් වෙනවා හැබැයි ওই බොහෝ හේතු ටික නෙමෙයි අපි කතා කරන්නේ ඒකෙන් හැදිච්ච එක දෙයක් ගැන අපි මුල් කරගෙන කතා කරන අපේ මේ මහත්තයා දෙනකෝ මහත්තයා කියපු තාලෙත් ඒක හොඳයි තව එකක් මේ මහත්තයා ඇහුවා නේද ඇහුවා අවිද්‍යාව නැති තැනක ආ හරි හරි හරි හරි හරි අවිද්‍යාව නැති තැනක ඇත්ත වශයෙන්ම මහත්තයා මේ දැන් අවිද්‍යාව කියලා කියන එකත් අවිද්‍යාව අවිද්‍යාව නැති තැන කියන එක දෙවිදිහකට ගන්න පුළුවන් එකක් තමයි නිර්වාණ ධාතු අවබෝධ කරගත්තන අවිද්‍යාව නෑ සහ මේ අවිද්‍යාව නැති වෙච්ච තැන තියෙන විද්‍යාවනේ. එතකොට ඒක ප්‍රඥාව වෙනවනේ. එතකොට ඒක එකක්. දැන් ප්‍රත්‍ය ධර්ම කතා කිරීමේදී අපිට ඉස්සරහ තැනක් එනවා ඒකදී කතා කරන්නට බෙදුවා අවිද්‍යාවත් එක හේතු ධර්මයක් වෙනවා මේ ධර්ම හැදෙන්න. ඒ කියන්නේ හැදෙන්න. අනිත් එක තමයි අවිද්‍යාව කියන එකේ අනිත් පැත්ත ගත්තන් පස්සේ විද්‍යාව විද්‍යාව කියන එකත් හේතුවක් උපකාරක ධර්මයක් වෙනවා යන් යන් දේවල් සකස් වෙන්න. ඊළඟට නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ගියාන් පස්සෙත් ඕක හේතු වෙනවා. මේක මේ තාම මේ මේ ඔහොම යන්කෝ. ඔහොම යන් ඔහොම එතකොට සරහරි අපිට මේ යන් යන් තැන්වලදී වා මේ ගැට ගහන්න පුළුවන් අවස්ථාවල් එනවා. හැබැයි මේ මම මහන්සි ගන්නේ පුළුවන් තරම් මේ මූලික කරුණු ටික මේ පින්වතුන්ගේ හිතට තැම්පත් කරන්න. එතකොට තමයි දැන් නූල් බෝලයක් තියෙනවා නම් ඉදිකට්ටක් තියෙනවා නම් මහන්න දෙයක්ත් තියෙනවා නම් මොකක් හරි එතකොට නූලුත් දාලා ඉදිකට්ටක් දාලා මහන්න පුළුවන්. එතකොට අපිට මේ අවශ්‍ය කරන්නා වූ ටූල් සෙට් එක මේකේ තිබුණොත් එහෙම ඊට පස්සේ අපිට ගලපලා ගලපලා ගලපලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම අර න්‍යාය අනුගමනය කරමින් අපිට ඊට පස්සේ ඒ ටික මේ යොදලා දාන්න සකස් කරන්න පුළුවන්. ඒක දැනගන්න පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරා කියලා කියනවානේ න්‍යායක්. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රමයට බලන්න කියලා. ඊට පස්සේ ඒ ක්‍රමයට තමයි ඒ ස්වාමීන් මේක දිගහැරියේ. ඒකේ දිගහැරපු ටික තමයි අපිට තියෙන්නේ. ඒක නිසා ඉස්සරහට ඒකක් දැනගන්න පුළුවන්. අවිද්‍යාවෙන් තොර වෙච්ච තැන ඔය ඔක්කොම ටික හලන්නත් පුළුවන්. ඒ වගේම තමයි අවිද්‍යාවෙන් තොර වෙච්ච අනිත් පැත්ත හේතු වෙන හැටි බලන්නත් පුළුවන්. තේරුවන් සරණයි. සාදු සාදු සාදු. කල්‍යාණ මිත්‍රයනි ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි අද දවසේ දේශනා කරපු දේශනාව තුළින් ගෞරවන ශානවන්සට යොමු කරමු අපි තව විනාඩි 7කට පමණ තමයි ගන්න සාකච්ඡාවට එක ප්‍රශ්නයක් විතර තියෙනවා නම් යොමු කරන්න පුළුවන් කාට හරි සරණයි හොඳයි කමයි අවසර ස්වාමීන් වහන්සේ මේ අපේ කමල් මහත්තයා අහපු එකත් එක්කම මට නිකන් අර පොදුවේ බලනකොට දැනගන්න දෙයක් සිහි වුණා දැන් අපි නිවන ඇරෙන්න අනිත් චිත්ත චෛතසික රූප ඒ වගේම ප්‍රඥප්ති කියන සේරම මං හිතන්නේ සංකත ගොඩට දානවා නිවන සංකත ධාතුව විදිහට සඳහන් වෙනවා. ඉතින් එතන අර සංකත කියනකොට හේතුප්‍රත්‍යයෙන් සකස් වුණ කියන ස්වභාවය අසංකත කියනකොට එහෙම නොවන ස්වභාවයක් සලකනකොට ඒ නිබ්බාන ඇරෙන්න ඉතුරු ධර්මතාවලට නේද මේ අපට හේතුප්‍රත්‍ය ගැන කතා කරන්න පුළුවන් කියන එතනින්ද කියලත් මට මේ මේ අපේ කමල් මහත්තයා අපේ කරා විද්‍යාව තියෙනකන් විතරද මේ හේතුප්‍රත්‍යයන් නැත්තම් මේ සූවිසි ප්‍රත්‍ය යෙදෙන්නේ අසංකත ධාතුවේදී එහෙම කතාවක් නැද්ද කියන මේ ඒ අදහස ගැන වහන්සේ කරුණාවෙන් පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා. පෙරවන් සරණයි. හොඳයි මහත් හරි වටිනවායි. මේ මෙහෙම තියෙනවා හේතු ප්‍රත්‍ය කතා කිරීමේ දේශනාවේ අපිට අවස්ථා තුනක් මතුවෙනවා. හේතුප්‍රත්‍ය ගැන කතා කරපු හේතුඵල කියලා හරි හේතු ප්‍රත්‍ය හරි හේතුඵල වශයෙන් කිව්වොත් එහෙම ඒක හොඳයි. කතා කරන අවස්ථා තුනක් එනවා. ඒකේ පළවෙනිම හේතු ඵල හේතු ධර්මයන්ගෙන් හටගන්න දේවල් කතා කරපු තැන තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒකේ තියෙනවා හතර ගොඩක්. ඒක මේ ඒක තියෙන්නේ මෙහෙමයි. දැන දුකට හේතුව සමුදය කියලා තියෙනවා තණ්හාව. නිවනට යන හේතු මාර්ග හේතුව නිවන එකක් ඒකට යන මාර්ගයේ හේතුවක් හැටියට දක්වලා තියෙනවා. ඒක හැබැයි ඔය ගොඩවල් හතරකට දාන මුළු මුළු සංකත ධර්මයෝ අසංකත ධර්මයෝ හතර කොටකට දාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේට ඔය හතර බාර දුන්නාන් පස්සේ මෙන්න මේකට මොකක් හරි කරලා දාන්නයි කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ සරියුත් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ වැඩි ගැඹීර පැත්තකට යන්නෙත් නැතුව ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ සම්මුති භාෂාවය සම්මුති වටපිටාවත් හොඳට ලං කරගෙන සම්මුති වටපිටාවේ පිහිටලා මිනිස්සුන්ට එපාණු වෙන තාලෙට උන්වහන්සේ සත්‍ය විභංග සූත්‍රය දේශනා කරන ওই චතුරාර්ය සත්‍යය. එතකොට කියන්නේ මොකද? ಜಾති සංජාති නිබ්බන්ති අබිනිබ්බන්ති අර මේ පාතු භාවෝ ආයතනානම් පටලාභෝ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටලාභෝ කියලා ওই දෙක ලස්සනට කියාගෙන යනවා. ඔන්න දැන් උප්පත්තිය. දැන් ඔය උප්පත්තිය හටගන්න විදිහ ඊට පස්සේ ඒකේ සමුදය කියනවා අර තුනකට කියලා තියෙනවනේ. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, දුක ඊට පස්සේ විස්තර කරන තාලේ, දැන් මරණය විස්තර කරන තාලේ, ජරාව විස්තර කරන තාලේ, ශෝකය විස්තර කරන තාලේ දැන් බලන්න කොච්චර මේ අර සම්මුතිය ඉක්මවා යන්නේ නැතුව නමුත් සම්මුතියේ පැකට් එකේම තියාගෙන අර හිතවලට මේක දාන තාලේ ඔන්න ඔය හතරට දේශ හතර දේශනා කරපු විදිය. ඔන්න එකක්. දෙක දෙක තමයි හේතුව සහ ඵලය දක්වන්නට මේ භාවිතා කරපු පටිච්ච සමුප්පාද න්‍යාය ක්‍රමය. පටිච්ච සමුප්පාද න්‍යාය ක්‍රමයේ සූත්‍රය දාන. ඒ න්‍යාය ක්‍රමයේ මේ හේතුව නිසා මෙන්න මේක ළඟ මේක මේ හේතුව නිසා මේ ළඟ මේ ඔය විදිහට කරුණු 12ක් එක්කාසු කරගෙන ඒ ටිකේ කරකවනවා හේතු ඵල ධර්ම. සමූහය. දැන් ඒකත් ඇත්ත වශයෙන්ම බැලුවෙන් පස්සේ ප්‍රත්‍ය වීමක් තියෙනවා. හේතු වීමක් ප්‍රත්‍ය වීමක් ඒකේ තියෙනවා. ඔය මධ්‍යම ප්‍රමාණට කියනවා ඊට පස්සේ දැන් ඒ දෙකේම තියෙනවා මෙන්න මෙහෙම තැනක්. බලන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියනවා. ඊළඟට පටිච්ච සමුප්පාදයේ කියන තැන තියෙනවා අවසානයේදී ජාති මේ කියන්නේ මෙහෙමයි. ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්පායස සම්භවಂತಿ ඒව මේ තස කේවලස දුක්ඛකන්දස සමුදය හොති කියලා එතනත් හුදු දුක්ඛස්කන්ධයාගේ ඇතිවීම තමයි එතන නම් කරන්නේ. දැන් එනවා අපි තුන්වෙනි දැනට. දැන් පළවෙනි එක ධම්මචක්කපවත්තන සූත්‍රයේ දෙවෙනි එක පටිච්චසමුප්පාද විග්‍රහය තුන්වෙනි එකට ආවන් පස්සේ ඔය මෙතෙන් දෙන්නේ හේතුප්‍රත්‍ය. ඔතන ඔතන කතා කරන දේවල් සංකතයි අසංකතයි ඔක්කොම ටික මිශ්‍ර කරලා තමයි ධර්ම හැටියට කිසිම එකක් අතහරින්න නැතුව ලොකු හේතු පොඩි හේතු ළඟ හේතු දුර හේතු මහා හේතු කුඩා හේතු දිග හේතු කොට හේතු ඔක්කොම ටික දාලා කතා කරනවා හැබැයි එතනදී ඔය දුක්ඛ සත්‍ය කියන කතාවවත් මොකාකත් කියන්නේ සමුදය සත්‍යය කියලා මොකාකත් කියන්නේ ඔක්කොම යම් කිසි දෙයක් ඇතිවෙන්න උපකාර වන්නා වූ ධර්ම ස්වභාවය මෙහෙමයි කියන එක දිගාරිනවා. දැන් අර මේ තියෙනනේ දැන් අපේ මහත්තයා මතක් කරපෙරිච්ච මේ රූප චිත්ත චෛතසික රූප ගොඩ ගත්තාම චිත්ත චෛතසික රූප ටික ගත්තාන් පස්සේ ওই ටික හැදෙන්නේ ඇත්ත වශයෙන්ම හේතු වලින්නේ සංකත ධර්මනේ දැන් නිර්වාණ ධාතුව අසංකතයිනේ ප්‍රඥාත්යත් අසංකතයි. කියන්නේ ලෞකික අසංකත ධර්ම දෙකක් ගැන කියවෙනවා. එකක් තමයි ප්‍රඥාක්තිය. ප්‍රඥාක්තිය ඇතිව ඇතිවෙන් ප්‍රඥාක්තිය කියන එක ඇති වෙන්නේ හේතු ඵල ධමයක් හැටියටවත් එහෙම නැත්නම් ඒක දි รา පත් වෙනවා කියන එකවත් එහෙම අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඔකේ පහළ කරවන්න බෑ. අනිත් එක තමයි ආකාශ ධාතුව. ආකාශ ධාතුවයි ප්‍රත්‍යක්ෂ ධර්මයයි දෙක ලෞකික වශයෙන් කතා කරන්න පුළුවන් අසංකත ධර්ම දෙකක්. හැබැයි ඒකේ අර නිර්වාණ ධාතුවේ වගේ නිවිච්ච ගතියක් ඒකේ පෙන්눔 කරන්නේ නැහැ. ඒකට නිර්වාණ ධාතුව අසංකතයි. හැබැයි බලන්න මේ මේ ටික ඔක්කොම එක නිර්වාණයක් කතා කරනවා ප්‍රඥාක්තියක් කතා කරනවා මේ අසංකත ධර්මත් කතා කරනවා දැන් අපි හිතමු මෙහෙම රහතන් වහන්සේ රහතන් වහන්සේ ඵලසිත අරම් ඵලසිත උපකාර කරගෙන නිර්වාණ ධාතුව අරමුණු කරනවා. අරමුණු කරන වෙලාවේදී ඒකේ තියෙනවනේ නිර්වාණ ධාතුව ආරම්මන විදිහට මෙහා පැත්තට පත්‍ය වෙන ගතියක්. දැන් නිර්වාණ ධාතුවේ නිර්වාණ ධාතුව අරමුණු වීම ස්වභාවයේ එහෙම නැත්තම් ඒ පළසිට වලට පේන්න විදිහක් නැහැනේ. දැනෙන්න විදිහක් නැහැනේ. ආන්න ඒකේ එතකොට තියෙනවා හේතුද හේතු ප්‍රත්‍ය ධර්ම කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ අඩුවක් නැතුව කතා කරනවා. ආ තව එකක් වචන කීපයක් කියනවා. මේ හැබැයි මම සමහරට මේ පස් අවසානයේ වැඩි දෝ කියලා හිතන ගියේ දුර ප්‍රමාණය කෙනෙකුට අමාරුයි කියලා හිතෙන්න පුළුවන් ඒ වුණොත් එහෙම මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විතර කොට්ටාස දේශනාව තියෙනවා. ඒ කියන්නේ කොට්ටාස දේශනාවල් තියෙනවා ඒ වගේම ශේෂ කරලා දේශනාවක්. මේක ඇවිල්ලා නිර්වශේෂ දේශනාවක්. ඒ කියන්නේ ආය ඉතුරු නැතුව කරන්නා වූ දේශනාවල් වලට කියනවා නිර්වශේෂ ධර්ම දේශනා කරේ. මේ අභිධර්මයේ තියෙන්නේ හේතු සංකත අසංකත ඔක්කොම එක්කාසු කරලා ඒවා එකට එකට ධර්ම ස්වභාව හැටියට උපකාර වෙන විදිය කියනවා කියන එක තමයි කියන්නේ. තව එකක් පටලවා ගන්න එපා. එකක් තමයි යම් කිසි දෙයකින් ඒක හේතුවක් වෙලා ඒක මාතෘත්වය ඒක පීතෘත්වය වගේ පිහිටලා ඒකේ ඵලයක් හැටියට දෙයක් මතුවීම කියන එකයි යම්කිසි දෙයක් තවත් දෙයකට නිකන් නිකන් පොඩි උපකාරක පෙනී හිටීමක් වශයෙන් සිද්ධ වෙනවා කියන එකයි දෙකක් මේ ප්‍රතිධර්ම කතාවේදී සිද්ධ කරන්නේ යම්කිසි දෙයකින් හේතුවකින් හටගත්තා කියන එකට වඩා මේ යම් කිසි දෙයක් සිදුවෙන්න මෙන්න මෙහෙම උපකාරක ස්වභාවයෙන් මෙහෙම ධර්මයක් මෙහෙම පිහිටනවා කියන කතාවයි. ඒක නිසා පච්චය කියන වචනය බහූලව පාවිච්චි කරලා තියෙනවා මේ එකේ. ඒක නිසා ඒක මතක තියාගත්තොත් හොඳයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු කෙරුවන් සරණයි ගෞරවනීයයන් වහන්සේ ඔබ වහන්සේගේ ලවරාත්‍රී 12 පසු විනාඩි 4යි දැන් අපි ඒ නිසා අද දවසේදී සාකච්ඡාව මෙතනින් නිමා කරනවා අද දවසේදී අපිට උතුම් වාග්යක් උදා වුණේ 2017 වසරේදී නැවත වතාවක් සූසිපත්ය ඉගෙන ගන්න ඒ ප ဋ ාණ ධර්මයන් පිළිබඳව නැවතත් ඉගෙන ගන්න අවස්ථාවක් අද දවසේ ආරම්භුණා. එමනම් මේ අද දවසේ සම්බන්ධ වෙච්ච සියලුම කඩදාන මිත්‍රයනොත් ඒ වගේම ගුවන් විදුලියේ සම්බන්ධ සියලුම කඩදාන මිත්‍රයනොත් අපි මේ ධර්ම දේශනාවන් YouTube සහ සවනසිස වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාර කරනවා තියෙනවා. කවදා හෝ මේවා ඩවුන්ලෝඩ් කරලා ශ්‍රවණය කරන කල්යන මිත්‍ර මිනුනොත් පූජ්‍යපාද දිනානංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර කර සිටිනවා. උන්වහන්සේ සතන බෝධියකින් පූර්ණ වශයෙන්ම ප්‍රඥාව ඇති වී නිවා කර ගැනීමට උන්වහන්සේට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිමු. එමනම් මම ඊටම ගෞරවයෙන් ඔබ වහන්සේට වෙනවා සවන්නාච අද දවසේදී අපි මේ ධර්ම දේශනාව මේ ආකාරයට නිමා කරමු කියලා කියලා සම්මයි. හොඳයි පින්වත්නි හැම දිනාටම පෙරුවන් සරණයි. මේ අපේ මේ පුංචි හිත් වලින් ලෞතර බුදුරජාන් වහන්සේගේ ධර්මය හතපත ගහන්න යන වෙලාවක් මේ. ඉතින් අපි හැම එක්කෙනාටම ධර්ම පිපාසී තියන අයට ඒ හිතරට අවශ්‍ය කරන්නා වූ ධර්ම කොටාසයක් බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරව ඇතුව සරියුත් මහා ස්වාමීන් වහන්සේ කෙරේ ගෞරව ඇතුව අපේ ඒ හිත්වලට ස්පර්ශ කරවීමක් මේ කරන්නේ අපේ අපිට දාන්න අපිට දැනෙන අපිට පුළුවන් විදියටයි. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ට මේ ධර්මය තවත් ඉතින් ඉස්සරහදී තව යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ මේ මේවා හිතවලට ඇතුල් කිරීමේදී මේ ධර්ම කාණ්ඩ හිතවලට එක්කාසු කිරීමේදී සහ ස්පර්ශ කරවීමේදී මේ අර ගොඩාක් යනවා මේ දැන් අපි හිතමු ඒක මට හිතෙන්නේ මෙහෙමයි දැන් කාට හරි මේ මිනිස්සෙකුට වතුර පිපාසයක් තියෙනවා. ඒ